තේරුවන් සරණයි. පටිසල්ලාන සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ධෛත්‍ය පිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 27 වෙනි පිටුවේ ස්කන්ධ සංයුත්තේ නකුල පීතු වර්ගයේ පටිසල්ලාන සූත්‍රයේ මහණෙනි පිළිසලනෙහි කය විවේකයේ යෙදූ මහණෙනි පිළිසරණෙහි යෙදුණු මහන යතාවය තතුසේ දනී කුමක් තතුසේ දනීදයත් රූපයේ සමුදය අත්ගමයේ වේදනාවේ සමුදය අත්ගමයේ සංඥාවේ සමුදය අත්ගමයේ සංඛාරයේ සමුදය අත්ගමයේ විඥානි සමුදය අත්ගමේ කාය විවේකයේ ඇති කරගත් ඒ මහානතමේ තතුසේ දනි රූපේ වේදනාවේ සංඥාවේ සංඛාරයේ විඥානයේ යථා ස්වરૂපේ තස්සේ දනි මහණෙනි රූපේ සමුදේ කවරේද වේදනාවේ සමුදය කවරේද? සංඥාවේ සමුදය කවරේද? සංස්කාරයන්ගේ සමුදය කවරේද? විඥානයේ සමුදය කවරේද? මහණෙනි මේ සස්නේ මහණ පතයි මනවේකයයි බැසගෙන සිටී කුමක් පතාද මනවේ කියාද බැසගෙන සිටීද රූපේ පතයි මනවේ කියයි බැසගෙන සිටී රූපේ පතන මැනවේ කියන බැසගෙන සිටින ඔහුට නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව උපදී. තෘෂ්ණාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් හටගනී. මෙසේ මේ හොඳු දුක් රැසේ සමුදයයි. බුදුන් වහන්සේ දුක හටගන්න ආකාරය මේ සූත්‍රය තුල ඔබට දකින්න ලැබෙනවා. පැහැදිලි කරන ආකාරය. එතනදී මහණෙනි මේ සස්නේ ඉද බික්කවේ බික්කෝ අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති අභි අභිනන්දති අභිවදති අජෝසායතිට්ඨති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජෝසායතිට්ඨතෝ uppajjati nandi ya රූපේ නන්දි තදුපාදානං තස්සු පාදානච්ච භවෝ භවපච්ච ජාතේ ජාතිපච්ච ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සම් සම්භවಂತಿ දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්ස සමු තමුදය හෝති මේ දුක හටගන්න ආකාරය පැහැදිලි කරන මේ වාක්‍ය දිහා බැලුවම ඔබට වැටහෙනවා රූපේ බැසගෙන සිටිනවා නම් රූපේ පතයි නම් රූපේ සත්‍ය කරගෙන සිටිනවා නම් මනවයි කියනනම් රූපේ පතන මනවයි කියන ඒ ඒමයි නන්දිය තණ්හාව තෘෂ්ණාව අපි රූපේ ඇත්ත කරගත්තට නම් රූපේ ඇත්ත කරගත්තා කියන්නේ එතනම තණ්හාව උපදිනවා කියන එක මේ පැහැදිලි කරනවා ඒ වගේම ඒ රූපේ ඇත්ත වුණොත් ඒ රූපේ දෙයක් තියෙනවා දෙයක් ඇත්ත කරගත්තා ඒ ඇත්ත කරගත්ත දෙයට උපදින ආසාව කැමැත්ත නන්දිය යා රූපේ නන්දිය කියලා පෙන්නනවා. නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව දෙයක් තිබුණොත් පමණයි ඒක වෙන්නේ. සමුදය හටගන්නේ දුකමයි කියලා පෙන්නනවා. දුක හටගන්න ආකාරය මෙයයි කියලා පෙන්නනවා. රූපයන් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානයි කියලා පෙන්නනවා. අනුපාදානයි කියන්නේ රූපේත් කෙරෙහි හටගන්නා තෘෂ්ණාවයි. උපාදාන ප්‍රත්‍යය නොහොට භවය වෙයි. මනාකොට පැහැදිලි කරනවා. උපාදාන මෙතන රූපය ඇත්ත කරගත්තොත් ඒ ඇත්ත කරගත්ත රූපය ඇත්ත කරගත්ත නිසා ඒට ඇලෙනවා නන්දිය ඇති වෙනවා ඒ යා රූපේ නන්දි කියලා පෙන්නනවා එතරම් පෙන්නනවා ඒ නිසා හටගන්නේ දුකමයි තණ්හාව උපදිනවා රූපයට ඇලෙන එකයි රූපය ඇත්ත කරගත්තොත් ඒකට ඇලෙනවා එක්ක ගැටෙනවා මනාකොට මෙතන පැහැදිලි වෙන ආරූපේ නන්දී කියන්නේ ඒ කාරණාව. රූපෙට නන්දිය ඇති වෙනවා. කැමැත්ත ඇති වෙනවා. එහෙම වුණොත් දුකයි ඇති වෙන්නේ. එහෙම වුණොත් එයමයි අල්ලා ගැනීම උපාදානෙ. අත්හැරෙන්නේ නැහැ. සිතට වදිනෝ ඒක. සිතින් මිදීමක් වෙන්නේ එහෙම වුණොත් දුකමයි හටගන්නේ කියලා කියනවා. එහෙම වුණොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස හටගන්නවා කියනවා. දැන් ඔබට දුකින් මිදෙන මගක් නේද ඔබ හොයන්නේ? දැන් දැන් ඔබ ඔබ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන්නේ දුකින් මිදෙන මඟ. චතුරාර්ය සත්‍ය දුකට හේතුව සමුදය. දුකට හේතුව සමුදය. හේතුව නම් රූපේ ඇත්ත කර ගැනීමයි සමුදයට හේතුව. එතකොට සමුදය නිසාමයි දුක හටගන්නේ. ඒ කියන්නේ රූපය ඇත්ත කරගත්ත නිසාමයි සමුදය හටගන්නේ. ඒ නිසාමයි දුක හටගන්නේ. ඒ නිසාමයි ශෝක පරිදේව තියෙන්නේ දුක්ඛ දෝමනස තියෙන්නේ. දැන් දුකින් මිදෙන මගක් බුදුන් වහන්සේ දේශනා කරනවා. දුකින් මිදෙන මග දේශනා කරනකොට රූපය ඇත්ත කරගත්තේ නැත්නම් බාහිර රූපේ සත්‍යයක් කියලා ඇත්ත වුණේ නැත්තම් අනේ නන්දිය යා රූපේ නන්දිය ඇති වෙන්නේ නැහැ. අනේ නිරෝධයට යනවා. එහෙම වුණොත් එයාට තණ්හාව උපදින්නේ නැහැ. යා රූපේ නන්දිය ඒ රූපෙට රූපේට නන්දිය ඇතිවීම තමයි තෘෂ්ණාව ඇතිවීම තමයි තණ්හාව කියන්නේ. එකම තැන මේ මොහොතේම සිතට එන අරමුණේම සත්‍ය දැකීම තුලින්ම ඒ මොහොතේම ඒ රූපේ එන අරමුණ රූප ආරම්මනේ සත්‍ය දැකලා මිදෙන තැනයි ඔබ නිවන් දකින්නේ. ඔබ සමතේ වැඩුවත් ආනාපාන සති භාවනාව කරත් 40 කමටම අහම අරගෙන ඔබ සමතේට ඇවිල්ලා මේ විවේකයේ ඇති කරගෙන හිටියත් ඔබ විදර්ශනා භාවනාවට යමුනේ නැත්නම් ඔබට නිවනක් නැහැ. මිදීමක් නැහැ. සසර දුකින් මිදීමක් නැහැ. එහෙමනම් ඔබ කල යුත්තේ නිවැරදිම කල යුතු දේ ඒකයින මග්ගෝ අයම්බික්කවේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි රූපේ සත්‍ය දැකීම. එය ස්කන්ධයේ උදේවැය දැකීම. එයමයි කල යුතුවන්නේ. බොහෝ අය ඇත්තටම ඔබ බොහොම නිර්මලව දකින්න මේ කාරණාව ස්කන්ධය උදේවැය දැකීම කියන්නේ රූපේ හට ගැනීම රූපේ හට නොගැනීමට ගිය තැනයි ඇති වෙන නැති වෙන රූපේම ඇති වෙන නැති වෙන සත්‍ය දැකීමයි මෙම ලියා ගන්න මේ ධර්මයේ හරි පහසුයි එතකොට ඔබට අද සමාජය තුළ දකින්න ලැබෙන කාරණාවක් තමයි මේ රූපය ඇත්ත කරගත්තට පස්සේ ඒ රූපය අනිත්‍ය දකින්නවා කියන එක. මෙතනදී බොහෝ වෙලාවට කියනවා මේ ඒකේ කැමැත්ත ඉෂ්ට කරන්නේ එතනදී කියනවා දැන් ඔබ ඔබ ඔබට එන දැන් මේසේ අපි හිතමු අපි ගත්ත උදාහරණ මේසේ පුටුව ඇඳ පොත මේකේ අනිත්‍ය දකින්න කියන්නේ එතකොට මේසේ ඇත්ත වෙලා ඉවරයි. එතකොට මේසේ අපිට හම් වෙලා ඉවරන ඔබට ඕන වෙලාවක ඔබේ සිතේ මේසයක් සටහන් තියෙනවා සංඥාව. මිදීමක් වෙන්නේ ඒ අරමුණ අවශේෂයක් නිර්වශේෂයක් වෙන්නේ නමුත් ඔබ පෙන්නන්න යනවා. නෑ මේ අනිත්‍ය දකින්න ඕනි. මේ අනාත්ම සංඥාව වඩන්න ඕනි. එහෙනම් මේ මේසේ කැඩෙන බිඳෙනවා මේකේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා දකින්න කියනවා. මේක අපි සම්පූර්ණයෙන්ම අපි මෙහෙම ඉවතලන්න කියනවා නෙමෙයි. මේක මාර්ගයේ හැබැයි මාර්ග සත්‍ය නෙමෙයි. ආර්ය සත්‍ය කියන්නේ ඒක නෙමෙයි. ආර්යවරු දකින සත්‍යය නෙමෙයි. ධර්මයේ කුමනාකාරයකට පුහුණු වුණත් එක එක අධියරක් වෙනවා. ඔබ හිතනවා මේ කෝප් එක ඇඩෙනවා බිඳෙනවා මේ කෝප් එක අනිත්‍ය වෙනවා කියලා ඒක එක අධියරක් වෙනවා. අපි නෑ කියන්නේ නෑ. අපි ප්‍රතික්ෂේප කළා ඔබ පාගලා දාන්නේ අපි ඔබට අත දීලා ඔබව එතනින් ගොඩ ගන්න බලනවා. ඒ ඔබ එක්තරා පඩියක් නගිනවා. ඇයි එහෙම කියන්නේ? ඔබ ප්‍රතිපදාවක් ගැන කතා කරනවා. ඒක අපි අගය කරනවා. ඒක බොහොම උතුම්. ආමිසයටම ගිජු වෙලා ආමිස පූජාවටම හිර වෙලා ඉන්න සමාජයක් එතනින් ගොඩ ගන්නේ කොහොමද? එතනින් අපි එළියට එන්න ඕනේ. හැබැයි අපි ආමිසයට ආමිස පූජාව අපි අපි ඒකත් අගය කරනවා. පාගලා දාන්නේ නැහැ. ඇයි ඒ? එතනිනුත් ඔබ ධර්මයට යම්කිසි ප්‍රවේශයක් ගන්නවා. හැම කෙනෙක්ම දැනගෙන උපදිනව නෙමෙයි. ඉපදුනාට පස්සේ ඒ තමන් යන වැරදි කටයුතු වලින් මිදෙන්න උත්සාහ කරන එක ඒක ධර්මයට ප්‍රවේශයක්. ඒ වගේම නොදන්නා කමට වෙන්න පුළුවනි. තමන් බුදු පූජා වලට දානමාන වලට තමයි යන්නේ. හැමෝම එහෙමයි අපිත් එහෙමයි. ඒක වරදක් නෙමෙයි. උත්සාහය හොඳයි. ඒක තමයි එක අධිරක්. සත්‍ය අපි කියනවා සමුදය අපි කියනවා දුක අපි කියනවා නිරෝධය අපි කියනවා මාර්ගය අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා එහෙමනම් මෙතන ත්‍රිපරිවට්ටම් කියන වචනේ ඊටාම වැදගත් වෙනවා. බාහිර දුකක් තියෙනව මහණෙනි. නෑ කියන්නේ නෑ. කැඩෙන බින්දනකොට දුකක් කියනව මහණෙනි. ඒක හැම ආගමකම දන්නවා. ඒක හැම කෙනෙක්ම දන්නවා. සතා සිව්පාවට පවා දුකක් එනවා. සතා සිව්පාව ඔබ දකින්න සමහර අවස්ථාවල ඒ දුකට වැටෙනවා. නමුත් මේ බාහිර කැඩෙන බිඳෙන දුක නෙමෙයි ඒක හැමෝම දන්න දේ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ නික්මෙන කලනුත් ඒ දුක දැක්කා. ඒ නිසා ඒකට විමුක්ති මාර්ගයක් හෙව්වේ. එහෙමනම් එය නෙමෙයි පුබ්බේ අනුසතේසු ධම්මේසු කියලා මේ කවුරුත් නොදන්න දෙයක් දේශනා කරන්නේ. හැමෝම දන්න දේ වෙන්න බෑනේ. එහෙනම් එය නෙමෙයි ඒක. දැන් මේ අදිර ටික දැනගන්න ඕනි. ආමිස පූජාවෙන් තමයි හැමෝම පටන් ගන්නේ. ගාත කියනවා වන්දනා කරනවා අපි දානමාන පින්කම් කරනවා ඒක සාමාන්‍ය අපේ සාමාන්‍ය කටයුත්ත වෙන්න ඕනි හැම කෙනෙක්ම මොනතරාතිරමක හිටියත් ආධ්‍යාත්මික ගමන තුලත් ඒ මූලික කටයුත්ත සාමාන්‍ය විදිහට දකින්න ඕනි අපි සාමාන්‍ය දේ ඒ විදිහට දකින්න ඕනි ඒක හැම ආගමකම කරනවා ඒ ආමස පූජා තුළ හිත නිවීමක් ලක් වෙනවා අපි මේ නිවන් මාර්ග දකිනවා නම් අපි දකින්න ඕනේ අපේ මේ සිතේ තියෙන හැම දෙයකම දැන ගැනීම සංඥාව. අනිත් සංඥා සුකුමත්වයේ කරා යන ගමනකුයි මේ යන්නේ. එයයි සිද්ධ වෙන්නේ. ඒ තුලයි සංඥා වේදේති නිරෝධ සමාපත්තියට අවසානයේදී ඔබ ලං වෙන්නේ. එයයි අරහත් සමාධිය, අරහත් වරුන්ගේ සමාධිය. අනේ එතන අනුමාන කරන්න. එතන ඔබ දකින්න දැක්මක් හදාගන්න. මේ නිවන් මඟ කොයිබටද? නිස්සරණ මඟ කොයිබටද? බාහිර බඩමුට්ටු අත්හැරීම එයත් මේ මාර්ගයේ එක්තරා අවතියක්. හැබැයි ඒක මූලික අවස්ථාව. ඒ අඩියෙන් තමයි අපි එන්න ඕනේ. හැබැයි බාහිරින් අත්හරිනවා කියන්නේ අපි මේ බාහිර බඩමුට්ටු වලින් අත්හරිනවා වගේ ගෙවල් දොරවල් දූ දරුවෝ අත්හරිනවා වගේ ඒක බාහිර වෙනවා. හැබැයි ඔබ ඒ හිතේ තියෙනවා නම් සමහර විට ඔබ ආයිමත් කෙලෙසෙනවා. සිතේ තියෙනකන් කෙලෙසෙ නැති වෙන්නේ නැහෙනේ. ඒක නිසා ඔබ ආසපුවට ගිහින් හිටියත් නැවත දරුවෝ දූ දරුවෝ මතක් වුණොත් ආයෙ ගෙදරට යන්න වෙනවා. ඔබේ සිත ඒ වෙනුවෙන් කටයුතු කරනවා. මොකද සිතේ ඒක ඔබ අත්හැරලා නැති නිසා. එහෙනම් එයත් නෙමේ මාර්ගය. නිවැරදි නිවන් මාර්ගට එතන අඩුවක් තියෙනවා. එක්තරා අධිරේක උත්සාහයක් ඔබේ යෙදෙනවා. ඒ හොඳයි. නමුත් බාහිරින් නිමීම නෙමෙයි නිස්සරණ කියන්නේ. සිතින් මිදීම. Taman ඉන්න තැන සමාට ගෙදර දොර වුණත් ඒ තැන ඉඳන් වුණත් තමන්ට ඒ අත්හැරලා ඉන්නත් කටයුතු කරන්න පුළුවන්. ඒක ඔබ දකිනවා විසාකාවානේ පිටිසිටුතුමා උග්‍රසිටුතුමා මේ වගේ ගිහි ගිහිගේ තුලම සෝවාන් අනාගාමි භූමියකටපත් වුණු අය ඉන්නවා. ඒ කියන්නේ මේ සත්‍ය දකින අය. ඒ කියන්නේ රූපයට රැවටුණු අය නෙමෙයි. රූපයට රැවටිලා කිසි කෙනෙකුට සෝවාන් වෙන්න බෑ. එහෙ ඇත්ත. ඉතින් සෝවාන් වෙන්න නම් මේ රූපේ සත්‍ය දකින්න ඕනි. මාර්ගය හඳුනා ගන්න ඕනි. ඉතින් හොඳින් මේ කටයුතු දකින්න. හැබැයි හැම හැම අධීරකම අපි දකින මූලික අවස්ථා ටික තියෙනවා. කෙනෙක් ආමිස පූජාවට යොමු වෙලා ඊට පස්සේ කෙනා ආමිස පූජාව කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව තුළ තියෙන්නේ. බණ අහන එක ධර්ම දේශනා සවන් දෙන එක ධර්ම පිටක පොත්පත් පරිශීලනය කළා ධර්ම සොයන එක එතකොට සුතවතාර භාවය හදාගන්න එක සුතවත් පරතෝഘോഷය හදාගන්නේ මේ මුලින් ධර්මයේ මොකද්ද දැනගන්න එපේ. බුදුන් වහන්සේ දේශනා කරපු දර්ශනය ඉගෙන ගන්න ඕනි. ඒක දැනගන්න ඕනි. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඒක කෙටියෙන් කියන්නත් පුළුවන්. ඒක ගැඹුරෙන් කියන්නත් පුළුවන්. ඒක ඒක බෙදලා දක්වලා කියන්නත් පුළුවන්. තමන්ගේ මට්ටමට ගැළපෙන ආකාරයට ඒක තමන්ගේ අවබෝධය තුළ හදා ගන්න ඕනි කටයුත්තක්. සාමාන්‍ය මුකුත් ඉගෙන ගත්තේ නැති කෙනෙකුටත් මේ ධර්මයේ ඒ පැහැදිලි කරන්න පුළුවන් අවබෝධ කරගත්ත කෙනෙකුට. ඒ ඒ කෙනාට එතනදී වැදගත්ම දේ තමයි ඇත්තටම මේ රූපය අනිත්‍ය දකින්න එකයි. රූපේ හැදෙන්නේ නැති වෙන්න ඕනි. රූපයකට නොගන්න තැනට එන්න ඕනි. මෙතන අධියර තුන අපි ඉස්සෙල්ලා හොඳට දකින්න ඕනි. ධම්මචක්කපවත්තන සූත්‍රය තුල බුදුන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා. ද්වේදසාකාරන්ති පරිවට්ටන් චතුරාර්ය සත්‍ය 12 ආකාරයට දකින්න ඕනි කියන එක. ඒක කාටවත් මගහරින්න බෑ. ඉතින් එතනදම තියෙන තව වචනයක්. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියලා. හැබැයි ඒකත් ඒ තුලම හොඳින් නුවණින් දකින්න ඕනේ ඊට ගැඹුරට ගිහිල්ලා. එතකොට තමයි අර අරට ගැලපෙන්නේ. දැන් සත්‍ය ඥානෙ කියන්නේ මේ ධර්මය දැනගන්න එකනේ. එතකොට කෘත්‍ය ඥානෙ කියන්නේ ඔබ ඊට පස්සේ ප්‍රතිපදාව සකස් කරගන්න එකනේ. ඒ අනුව තමයි ප්‍රතිඵලය. ඒක තමයි කෘතඥානෙ කියන්නේ. දැන් මෙතනද ද්වේදසකාරය. හැබැයි මේක තව ටිකක් ගැඹුරට යන්න ඕනේ. ඇයි ඒ? දැන් බාහිර සාමාන්‍ය සමාජයේ සිද්ධාර්ථ කුමාරයා ගේමේ නික්මෙන හිටපු කලින් හිටපු තැන තමයි මේ තියෙන්නේ. බඩු මුට්ටු කැඩෙන බිඳෙන දුක. බාහිර දුකක්. අන්ත දෙකක් පෙන්නනවා මේ ධම්මචක්ක පවත්තන සූත්‍රය තුළ. එතනදී බුදුන් වහන්සේ පෙන්වන අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. ගොඩාක් මේ නිවන් මඟ යන ස්කන්ධ සූත්‍රය ඒ වගේම මේ සූත්‍ර හැම එකකම ගොඩාක් ඒවාදී බුදුන් වහන්සේ මේ ධර්මය පැහැදිලි කරනකොට බුදුන් බුදු කෙනෙක් ඒ වගේම ධර්මය අවබෝධ වුණු කෙනෙක් ධර්ම දේශනා කරන්නේ මජ්ජ ඥානං කියන තැනින්. මජ්ජ ඥානං කියන තැනින් තමයි ධර්මය දේශනා කරන්නේ අවබෝධ වුණු කෙනෙක්. අපි මේ කතා කරන්නේ මේ අවබෝධයටපත් වුණු කෙනෙක් ගැන. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ කුමන මගපලයක ඉන්නවද කියන එක එතනදී අදහලා නැහැ. ධර්මයේ දර්ශනය අවබෝධය තියෙනවානේ. දර්ශනය අවබෝධයේ මේ අපි ප්‍රත්‍යක්ෂතාවයටපත් කරගන්නේ. එහෙනම් ඒ දර්ශනය කුමක්ද? මේ දර්ශනය තමයි වැදගත්. ඒකේ තුලින් තමයි සෝවාන් වෙන්නේ. දර්ශන අවබෝධය නැතුව කවුරුත් සෝවාන් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ භාවනා කරනවා කියන එකට එන්නේ අවසානයේදී. දැන් අද සමාජයේ භාවනාව මුලින් අරගෙන තියෙනවා. නමුත් භාවනාව අපි ඒකේ තියෙන ආනිසංස ප්‍රතිඵල ඒ ඒවා අපි එකක්වත් බහැර හරින්නේ නමුත් මේකේ මේ ද බික්ක වේබික්කු මේ ශාසනයේ බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන දර්ශනයත් එක්ක ගැළපුණු භාවනාවකට අපි යන්න ඕනේ. අනිත් ආගම් වලත් භාවනා කරනවානේ. වේදේ තුලත් භාවනා කරනවා ක්‍රිස්තියානි ප්‍රොන්ත ක්‍රිස්තය ඒවා භාවනා කරනවා නමුත් ඒවා බාහිර ඇත්ත වෙලා නමුත් බුදු කෙනෙක් දේශනා කරන්නේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා බාහිර ඇත්ත කරගත්ත තැනකින් නෙමෙයි. ඒක නිසා බුදුන් වහන්සේම පැහැදිලි කරනවා අන්ත දෙකක් තියෙනවා මහණෙනි. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. වෙන කිසිම ශාස්ත්‍රීය වහන්සේ නමක් මේ පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් ඔබ එතනින් ලියාගත්තොත් ඔබට අර පැටලෙන්න තියෙන තැන් ගොඩාක් ලිහිනවා. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක මිදෙන්න ඕනි. එතකොට ඔබ බාහිර අන්තය දකිනවා. බඩු මුට්ටු එතකොට මේසේ පුටුව කියන්නේ බාහිර අන්තය බාහිර තියනවා කියලා ගත්ත අන්තේ. ඒතර අජ්‍යත අන්තය කියන්නේ ඒක සිත. සිතේ තමයි මේක හැදෙන්නේ. සම්මුති ප්‍රඥප්ති නාමයක් අපිමයි දාගෙන තියෙන්නේ මේසේ පුටුව දන් කියලා. ඒතර ඒක අජ්‍යත අන්තේ. ඒතර බාහිර අන්තය තමයි ඒතර අපිට මේ පේන අන්තේ. හතරමා භූත හැඩතලයකට අපිව ගැට ගහගෙන ඉන්නවා ඒ සම්මුති නාම. ඒතර ඒක තමයි පේන අන්තේ. ඒක බාහිර අන්තේ. ඒතර අභ්‍යන්තර අන්තේ තමයි අපේ සිතේ තමයි මේක හැදෙන්නේ. ඕනම කෙනෙක් ඉපදෙනකොට මුකුත් දන්නේ නැතුණාට දැන් ඒ දරුවට මේ හැඩතල එනකොට නාමය දෙන්නේ දෙනවනේ. නාමයක් කවුරු හරි ඒ සද්දයක් දුනොත් ඒ ඒ යා ඒකත් එක්කමනේ මේ දෙක තැලි වෙන්නේ. පුජ්‍යලයක් කරනව නෙමෙයි මේකේ. ගැඹුරු කතාවක්. ඒ ගැඹුරු එකපාරටම අල්ලන්න බෑ කෙනෙකුට. අපි පිළිගන්නවා. අපි කිව්වා වුණත් කෙනෙක් එක සැක කරනවා. අපි එක පිළිගන්නවා අනිවාර්යෙන් එක වෙන්න ඕනි. මුලින් සැකේ විචිකිච්ඡාවත් එක්ක තමයි මේ කටයුත්ත ඇති වෙන්නේ. පස්සේ තමයි අවබෝධය තුලින් තමයි විචිකිච්ඡාසකේ දුරු වෙන්නේ. ඒ තුලින් තමයි ඔබ නිවැරදි සෝතයට පැමිණෙන්නේ. කෙලෙස් ඡය වෙන මගට එන්නේ. ඉතින් බොහොම බොහොම මේ බොහොම පරිස්සමෙන් ලියා ගන්න ඕනේ මේ නිවන් මඟ. ඔබ හිතන තරම් එහෙම ලේසි නම් බුදුන් වහන්සේ උපමා කරන්නේ මේ සත්‍ය දකින්න කෙනා කොහොමද? මහණෙනි දුනුවායේ අස්වලෝමයක් සියක් කඩයකට පැලෙන විදිහද මහණෙනි එයත් විය හැකි නමුත් මේ සත්‍ය දර්ශනය අවබෝධ කර ගැනීම ධර්මය අවබෝධ කර ගැනීම ඊටාම අසීරුයි මානෙනි. ඊටත් වඩා අසීරුයි කියනවා. මහමෝද ඉදි කට්ටක් කරනොත් හොයන එකත් ලේසියි මානෙනි. හැබැයි මේ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ඊටාම අසීරුයි මානෙනි. මේ ධර්මය අවබෝධ කර ගැනීමේ තරම් අසීරුයි. ඉතින් මේ උපමා දිහා බැලුවම ඔබටත් ඒක තේරෙන්න ඕනි. එහෙනම් ඔබ හිතන තරම් පහසු දෙයක්ුත් නෙමෙයි. ඒක නිසයි ඔබට කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසහ දැනගන්න වෙන්නේ. ඒක නිසයි මේ ධර්මය දන්න කෙනෙක්ගෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඒක නිසයි ඔබට මේක සොයන්න වෙන්නේ. අද 20 වෙනි සතවර්ෂයේ බොහෝ අය කතා කරනවා මද මගපලා වෙන්නේ නැහැ කියලා. ඒක නිසාම සමාජය පැටලිලා ඉන්නවා. සමාජයට මගපලා වෙන්නේ නැහැ කිව්ව සමාජයට කල්යාණ මිත්‍රෙක් හොයාගන්න හම්බ වෙන්නේත් නැහැ. ඒතකොට සමාජයේම සැක කරනවා හැමෝම. මේක සැකේ මත පදනම් වූ සමාජයක්. මේ මේ තියෙන මානීය සමාජයක් හැම කෙනෙක්ම මනින්න උත්සාහ කරනවා. තමන් උසස් කියලා හැමෝම දකින්න උත්සාහ කරන සමාජයක්. ඒ තුළ මමත්වයේ ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ ෂෙයා කිරීමමයි නිවන මඟ තුළ තියෙන්නේ. ඉතින් බොහොම පරිස්සමින් අපි ඉන්නේ කොතනද කියලා දැනගෙන අපි මේ මඩවලෙන් එළියට එන්න ඕනි. අපි ඉන්නේ මඩවලක. අපි මඩ ගොහරක එරිලා ඉන්නේ. ඒ මඩවලෙන් ගොඩට එන්න බෑ. මඩ මඩේම මඩේම ඇනිලා බෑ. එහෙනම් ඔබ ඔබගේ නුවණ බුද්ධිය පාවිච්චි කරන්න. මේ මඩවලේ කොතනින්ද මම ගොඩට එන්න ඕනි තැනක් ඔබට හමු වෙන්න ඕනි. ඒව මඩට එරෙන්නේ කොතනද? ගලට හය වුණු තැන කොතනද කියලා හොයාගන්න ඕනි. අන්න ඒ විදිහේ බොහොම සූක්ෂම බුද්ධිමත් කෙනෙකුට විතරයි මේ මඩවලින් එළියට එන්න පුළුවන්. 20 වෙනි සියවසේ 2020 21 වකවානුව මේ අපි යන්නේ මේ යුගයේ වෙනකොට සමාජය තුළ කැරකිලා කැරකිලා මේ ආධ්‍යාත්මික පැත්තේ මේ බුද්ධ ධර්මයේ තුළ පිබිදීමක් තියෙනවා. ඒ තුළ සත්‍ය ඉස්මතු වෙලා ඔබට දැන් මඩ වලින් ගොඩට එන්න මාර්ගයක් පෑදීගෙන එනවා. අපිට ඒක පේනවා. ඔබ දැන් සැනසුම් සුවයටපත් වෙන කාලේ ලඟ වෙගෙන එනවා. මේ කාලේ බොහෝ අය විවිධාකාර විදිහට මේ ධර්මයේ දේශනා කරනවා. සාදු සාදු. ඇයි එහෙම කිව්වේ? ඔවුන් උත්සාහ කරනවා නිවන් මාර්ගට. ඒ උත්සාහය අපි අගය කරන්න ඕනි. අපි කිසි කෙනෙක් හෙලා දැකලා පාගලා තලලා පොඩි කරලා මේ නිවන් මඟ ගැන අසරණ බෞද්ධයන්ව තවත් අසරණ කරන්න හොඳ නෑ. හැමෝම උත්සාහ කරන්නේ නොදන්න කමටනේ. ඒ නිසානේ වරදින්නේ. අපිටත් වරදින්න පුළුවන්. ඒක නිසා අපි අපි අනු අපි හැමෝම බොහොම බොහොම නිහතමානී ගමනක් යන්න ඕනි. අපි හැමෝම බොහොම නිහතමානීව කටයුතු කරන්න ඕනේ. මහා මාන්නයකට යන්න හොඳ නෑ. අපි කොත කොහොම වුණත් අපි බොහොම නිර්හංකාර, නිහතමානී, ඒ වගේම බොහොම කාරුණික මේ බොහොම ඇත්තටම අපිට මේ කියන වචනවල නිවීම තමයි පේන්නේ හැමතැනම. මේ නිවන් මඟ ඔබට හමු වෙනවා. බාහිර ඔබ උත්සාහ කරන ප්‍රතිපදාව කටයුතු කරන්න ආමිසෙන් පොඩ්ඩක් ඈත් වෙලා සහ ගොඩක් අයට අහු වෙන්නේ බාහිර බඩමුට්ටවල අනිත්‍ය දකින්න එක තමයි. එතන තමයි මනසට අහු වෙන ලේසිය එතන. නමුත් අපි කියනවා ඊටත් වැඩිය ගැඹුරු තැනකයි මේ ධර්මයේ තියෙන්නේ. ඔබට රූපයක් හමු වෙන්නේ නැහැ. ඔබ අත්හරින්න එපා මේ ධර්මය තුළ පැහැදිලි කරන වචනේ ස්කන්ධයේ උදේවේ දැකීමමයි මහණෙනි නිවන සඳහා කළ යුතු වන්නේ කියන එක. ඒ ස්කන්ධයේ උදේවේ කියන්නේ බාහිර දෙයක් හමු වෙන එක නෙමෙයි. ස්කන්ධය නිසයි දෙයක් හමු වෙන්නේ. ජාතධර්ම සූත්‍රය තුල බලන්න ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්ච ಜಾති මේ ಜಾතියක් හදාගෙන දෙයක් හදාගෙන තියෙන්නේ ස්කන්ධේ නිසයි හැදෙන්නේ ස්කන්ධය කියන්නේ විඳීම් හැඳිනීම් දැනගැනීම කියලා ඔබ දන්නවා ඔබ දන්නවා රූපයක් හැදෙනකොට මේ එන්නේ තින්න සංගති පස්සෝ කියලා ස්පර්ශයක් හරහායි ස්කන්ධයක් එන්නේ ස්කන්ධයක කතාව තියෙන ස්පර්ශය නිසයි ස්පර්ශයක් නැත්නම් ස්කන්ධ කතාවක් නැහැ එන ස්පර්ශය නම් තින සංගතිපස්සෝ ස්පර්ශයක් කියන්නේ. තින සංගතිපස්සෝ කියන්නේ ප්‍රතිබිම්බයක් සත්‍යයක් නෙමෙයි. ඡායාවක් එවනැල්ලක් ප්‍රතිබිම්බයක් තින සංගතිපස්සෝ. එහෙනම් ඒ චක්කු ප්‍රාසාද වෙන්න පුළුවන් චක්කු විඥාන වෙන්න පුළුවන් ඒවා ආයතන ඒ සිත නෙමෙයි. ආයතන සිත මනෝ විඥානය තුළින් ඔබ සකස් වෙන ආකාරය දකින්න ඕනේ. තාම ගැඹුරු පරයක් මේ තුල තියෙන්නේ. මේ කතා කරන තරම්වත් එහෙම අපි කතා කරාට එහෙම අපි දකිනවා මේකේ තියෙන මහා ගැඹුර. නමුත් මේක පැහැදිලි වුණොත් හරිම සරල සුන්දර කතාවක්. සුනිත සෝපාක වගේ මුකුත් ඉගෙන ගත්ත නැති කෙනෙක් වුණත් පැහැදිලි කරොත් ඒ මුකුණු දැනුමන් ලොකු ඒ කියන පොතපතේ දැනුම නැති වුණත් ඔබට ඔබේ සිත සැදෙන හැටි දැක්කොත් ඔබ මිදෙනවා. සරලව කියන්න පුළුවන්. නමුත් ඔබ ඔබගේ දැනුම ඔබගේ අල්ලගත්ත දේවල් අත්හැරියේ නැත්නම් ඔබ ඒක සරලව කිව්වට ගන්නේ ඔබට ඕන විදියටයි. ඔබ අල්ලගෙන ඉන්න දත්තත් එක්කලා ගලපලා ඒවා බලන්නේ. ඒක නිසා ඔබ අසරණ වෙනවා තව තවත්. නැත්නම් සියලුම දේවල් පැත්තකින් තියලා ඔබ සරලව මේක අහුවොත් ඔබට වැටහෙයි. බාහිර දෙයක් තියෙනවා කියලා ගැනීමමයි අපගේ රැවටීම. බාහිර දෙයක් අපි හදාගත්තට පස්සේ ඒකේ අනිත්‍ය බලනවා කියන තුළ අපිට මේ දෙයක් නිසා හටගත්ත දුකෙන් මිදීමක් වෙන්නේ නැහැ. හැබැයි සිත තුනී වීමක් තියෙනවා. යම්කිසි අර තැවීම යම්කිසි මේ කෙලෙස් යටපත් කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ එහෙම. නිවැරදි නිවන් මඟ හඳුනා ගන්නවා නම් සමුච්ඡේද ප්‍රහාණයකට යන්නේ කොහොමද කියලා තමන් දකිනවනම් අර ඉන්න තැනටත් එන්න. එහෙමත් කටයුතු කරලා බලන්න. ඔබ නිවන් දැක්කොත් අපි බාරගමු. ඒ නිවිය යුත්තේ. නමුත් ඒ නොවන බවට වැටහුනොත් ඒ තුල තව තවත් සිරවීමක් ඔබ දැක්කොත් ඔබ හිතන්න තව අඩියක් ඉස්සරහට එන්න ඕනි කියලා. ඒ තමයි රූපයෙන් මිදෙන්න තැනට එන්න ඕනි. රූපේ මිදෙන්න බෑ රූපේ ඇත්ත කරගෙන කියන එකට එනවා. එමනම් රූපේ අනිත්‍ය දැක්ක කියලා නිවන් දකින්නේ නැහැ. රූපේ අනිත්‍ය දැකීම කියන්නේ ඔබ හිතන ඒ කාරණාව නොවේ. රූපයක් හැදෙන්නේ රූපයක් හැදෙන්නේ නැති තැනට එන්න ඕනේ. ස්කන්ධයේ උදේවය දකින්න ඕනේ. ස්කන්ධේ නිසයි රූපයක් හැදෙන්නේ. හැබැයි ස්කන්ධයේ උදේවය දකිනවා කියන්නේ ස්කන්ධය හටගන්නේ නැහැ, දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එතන එතන ඔබට පොත මේසේ ඇඳ පුටුව කියන ඒක කැඩිලා යනවා සම්මුතිය. බාහිර දේවල් වලින් හමු වෙන්නේ නැහැ. අන්න එතනම ඔබේ හිත ඇතුලේ මෙහෙම මේසපුටු තියනවා කියන එකෙන් ඔබ කැඩෙනවා. හිත ඇතුලේ මේසපුටුත් කියලා දෙයක් හැදෙන්නේ නැති තැනින් කැඩුනට පස්සේ ඔබට මේ මේසෙ කැඩුනා තව මේසයක් හදාගන්න පුළුවන්. තව රූපයක් දැක්කම ඔබට ඒක මේසෙ කියලා කියන්න පුළුවන්. නමුත් මේක හිත ඇතුලෙන් කැඩුනට පස්සේ ආයි වෙන්නේ නැහැ. ඒ වෙන්නේ කිව්වේ මේසේ එළියේ තියෙන හැඩතල මුකුත් නැති වෙන්නේ නැහැ. ඔබ දකින්න වෙනද විදිහටම මේසේ එනවා. හැබැයි ඔබගේ අවබෝධඥානයක් ඇති වෙනවා. සංකිතේ නිබ්බිදාය ඒ අවබෝධ ඥානය තුළ ඔබ නිවනටපත් වෙන්නේ. ඒ අවබෝධ ඥානය තමයි එළියේ මේසපුටු කියලා දෙයක් නැති බව. ඒ ඔබගේම සිත බව. එයම මායාවක් බව. ඒ සිතම සත්‍යයක් නොවන බව දකිනවා. අන්න සිතෙන් මිදුණු තැනයි නිවන් දකින මාර්ග. එය ස්කන්ධේ උදේවැය දැකීම කියන කාරණාව තුළ සිදුවන්නේ. උපාදාන කරගන්න නැතුව ඉන්නවා කියන්නේ මේ ස්කන්ධේ උදේවැය දකිනකොට ස්කන්ධේ මිදෙනකොට ඒක උපාදාන වෙන්නේ නැහැ. ඒකයි උපාදාන මිදෙන සීලය කියන්නේ. ඒකයි ස්කන්ධයේ උදේ දැකීම ඊට වැඩි ගැඹුරු තැනට මේක එන්නේ. ඔබ මිදෙනවා සියල්ලගෙම. ඔබ දැන් පුහුණුව සකස් කරගන්න ඕනි. ප්‍රතිපදාව සකස් කරගන්න ඕනි. අරමුණක් එනකොටම ඒ අරමුණ එන්නේ පොත කියලාද, මේසෙ කියලාද, පුටුව කියලාද? එහෙම නැත්නම් ඒ අරමුණ එන්නේ ශබ්දයක්ද? කපුටෙක්ගේ ශබ්දයක්, කුලගේ ශබ්දයක්, ඕනම දෙයක්. අරමුණ කොමන වුණත් ඒක රූපයක්, ශබ්ද රූපයක්, වර්ණ රූපයක්, ගන්ධ රූපයක්. මේක පහස රූපයක්. මේ සිතුවිලි රූපකින් දකින්න සංඥාවක් සංඥාවෙන් තමයි අපි මේක හඳුනන්නේ ඒ සංඥාවෙන් තමයි මේ එන අරමුණ තමයි නිමිත්ත. ඒ නිමිත්තක් බවට පත් වෙන්නේ නැහැ. ඒ අරමුණේ නිමිති නැහැ ඇත්ත කතාව. මේ වචන හරි පරිස්සමෙන් ගන්න ඕනේ අපිට උනත් වැරදි වචනයක් පනින්න පුළුවන්. නමුත් ඒක අපි සක නිවැරදිව දකින්න අපි මේ කියන උත්සාහ කරන දේ. ඒ කියන්නේ එන්නේ අරමුණක් හැඩතලයක්. ඒකේ නෑ නිමිති මේස පුටු කියලා. නමුත් ඒක ආරම්මණයක්. ඒ ආරම්මණයට ඒ සම්පස්සයට ඒ ඒ සම්පච්ච චක්කු සම්පස්සජ වේදනා කියලා කතා කරන්නේ සම්පස්සයෙන් එන්නේ මේ ආරාම ආරම්මේ. ඒතකොට මේ ආරම්මණය වෙන්න පුළුවන් වර්ණ, ශබ්ද, රූප, ගන්ධ, රස, පාස. නේ. ඒතකොට මේ මේන අර ద్వාර හයෙන් අරමුණු හයෙන් එන්නේ. ඒතකොට මෙතනින් ගිලිහෙන්න ඕනේ. මේකේ සත්‍ය දකින කෙනා එකෙන් මිදෙන්න ඕනේ. හැබැයි ඒතකොට ප්‍රතිපදාව ඔබට සිතට අරමුණක් එනකොට ඒ හැඩතලේ එන ආරම්මණය කියන්නේ හැඩතලේ එනකොටම ඒ ඒ ඒ තුලම ඔබට සත්‍ය දැකීම පුරුදු කරන්න ඕනේ. එතකොට සිතට අරමුණ එනකොටම සද්දයක් එනකොටම කපුට කියලා බාහිරින් හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ සිතම බව දකින්න ඕනේ. මෙතන ප්‍රතිපදාව ඔබ සකස් කරගන්න ඕනි. ඔබ ඉන්න තැන අනුව අධියරෙන් අධියර වෙනස් වෙනවා. ඔබ දියුණු නම් ඔබට අනාගාමී භූමිය නම් සිත මිදෙන තැනයි තියෙන්නේ. නමුත් ඔබ එච්චර දිනුනේ නැත්තම් සෝවාන් මට්ටමට සෝවාන් මාර්ගයට හදා ගන්නව නම් ඔබ බාහිර ඇත්තක්ම ඔබ දකින්න ඕනේ. ඒ කියන්නේ ඔබ ප්‍රතිපදාව අරමුණ එනකොටම එක අවධියකට සකස් කර ගන්නවා. මේ පොත කියලා එනවනම් අපි අනිතරම ගන්න උපමාව බාහිර නොවන බව. Tamangeම සිතේ හටා ගන්න බව. ඒතර පේනවා නෙමෙයි හිතනවා කියන තැනටයි එන්නේ. ඒක තමයි ප්‍රතිපදාවේ එක මූලික අදියරක්. ඒක අවසානයේ නෙමෙයි. ඒක ඒක මූලික අධියරක් පමණයි. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව තුළ ඔබ දකින්න ඕනි පහළම තියෙන සරලම තැන තමයි විවේකය. මේ සිතට විවේකයක් ඕනේ සිත පේන්න ඕනි දකින්න ඕනි අරමුණු එනවා යනවා. ඒක තමයි පළවෙනිම අධියර මේ මාර්ගයට ප්‍රවේශ වෙන කෙනෙක් නිවන් මාර්ගට යන කෙනෙක්. ඒකයි සමතේ වැදගත්. ඒ සමතේ තුලින් තමයි ඒක ඇදෙන්නේ. සමතේ ඔබ ප්‍රගුණ කරන්න ඕනි. සමතේක අරමුණක හිත තියාගෙන ඔබින් පුරුදු වෙන්න ඕනේ. ඒතර සිත යනවා එනවා ඔබට පේන ගන්නවා. ඒක අත්‍යවශ්‍යමයි මේ ගමනේදී. සිත පේන කෙනෙක් වෙන්න ඕනේ. ඒක උපතිනුත් තියෙන්න පුළුවන් කෙනෙකුට. කෙනාට කෙනාට ඒක හිත විසින ප්‍රමාණය වෙනස්. සමතේ සමහර අයට ටිකක් වැඩියෙන් තියෙනවා. උපත්තේම තියෙන අය ඉන්නවා. හිත කලබල අඩු අය ඉන්නවා. ඒ අයට විවේකයේ තියෙනවා. ඉතින් ඒ විදර්ශනා ඥානය කියන්නේ සමත විපස්සනා ද්විගන්ධන ගමනක් අපි යන්නේ. විදර්ශනා කියන්නේ ඒ සිත එන අරමුණේ විනිවිද දැකීමේ දක්ෂතාවය. එයයි කුසලය, කුසලතාවය. එයයි මේ මේ ධර්මයේ තුල ඔබ හදාගන්න කාරණා ටික. ඒ කුසලයේ වර්ධනය කරගන්න ඕන, හදා ගන්න ඕන. ඒකේ දක්ෂතාවය ඇති කරගන්න ඕන. සිතේ සත්‍ය දකින්න තැන. එතකොට මෙන්න මේ කාරණාව දිහා ඔබ බැලුවොත් ඔබට පේ ඔබ දැන් මූලිකව ඔබ සිතට විවේකයක් ඕනේ. සිතට එන අරමුණු පේන්න ඕනේ. ඒ අරමුණු පේන තැන ඊටාම හදා ගන්න ඕන සමතේතන අවශ්‍යමයි සමාධියේ එතනටයි තියෙන්නේ ඒක ලෞකිකයි ඊට පස්සේ ඔබ හදා ගන්න ඕනි දෙවෙනි ඒ ඊගාව අධිරක් විදිහට ඔබ දකින්න ඒන අධිර අනුවයි මොද මෙතන විවේකත පිරිසුකු සුකෝම පැත්තෙන් එන්නේ ඒ කියන්නේ විසුද්ධියෙන් පැහැදිලි කරන විදිහට විසුද්ධි මාර්ගය තුළ පෙන්නන කාරණා කියන වචන රටාව දිහා බැලුවොත් ඔබට පේනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීල විසුද්ධිය ඇති කරගෙන, චිත්ත විසුද්ධිය ඇති කරගෙන, ditthi විසුද්ධියට එන්න ඕනේ. මේ මාර්ගය තමයි කතා කරන්නේ. ඒයි මග්ගා මග්ග ඥානදර්ශන විසුද්ධියට, කාංකා විතරන විසුද්ධියට, අවිලා ප්‍රතිපදා ඥානදර්ශන විසුද්ධිය තුළ නිවන් මඟ ප්‍රවේශ වෙන්නේ. හැබැයි මේ මූලික තැනට අපි අපි කතා කරන්න ඕනි අර අවසානට ගියාට වැඩක් නැහැ. මූලික තැන වටලව ගත්තොත්. ගොඩක් අයට අද මූලික තැන පැටලිලා ඉන්නේ. සමහරට ලොකු ධර්ම දේශනා කරන්න, සමහරට දැඟලුවාට ධර්ම දේශනා කරාට ඒවේ හරයක් නැති වෙනවා. ඇයි ඒ? මූලික එකවත් නැති වෙනවා. මූලික එකවත් Tamanට හරියට පැහැදිලි කරගත්තොත් ඔබට ඔබ ඔබ ගාව නැති නිසා ඔබට ඒක කරගන්න බැරි වෙන්නේ. ඔබ මහා දැනුමකට හිත තියලා ඔබ මේකේ අරහත්ත්වය ගැන කතා කරනවා. ඔබ මේකේ ඔක්කොම දේවල් කතා කරනවා. සමහරට ඔබ ගාවම නැහැ මූලික දැනුම. මූලික හරේ නැහැ. ඔබ දැනුම තියෙනවා. දැනුම තියෙනවා කියන්නේ පොතේ තියෙන මේ ටික කියතයි. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධිය ඇති කරගෙන ditthi විසුද්ධිය ඇති කරගෙන ඔය වචන කියවත හැකි. වචන කියවුවට ඔබ එන අරමුණ පේන්නේ නැහැ ඔබට. අයි ඔබට සමතේ නැහැ. ඒ නිසා ඔබ අරමුණ වලින් මිදෙන සත්‍ය දකින්නේ නැහැ. ඒ නිසා ඔබට විදුසුන් නුවණකුත් නැහැ. දැන් මොකද්ද ඔබට තියෙන්නේ? ඔබට දැනුවත් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඕන තරම් බන කියන අය අපේ හම්බ වෙනවා. හොඳ දහම් පාසල් වල උගන්වන අයත් බන කියන්නේ ඕන තරම්. දහම් පාසල් උගන්වන්නේ ගොඩක් වෙලාට බණ කියන පස්සේ පැවිදි වෙලා තෙනවා. නමුත් ඒක තුල ධර්මයේ නැති නිසා ඔවුන්ට මේ ධර්මය කියාගන්න බෑ. මොකක්ද එතකොට ඔවුන් කියන්නේ? ඔවුන් ඉගෙනගත්ත දත්ත ටික කියනවා. ඉගෙනගත්ත දත්ත ටික මහා වේගෙන් සමහරට පැය ගණන්, පැය 6, පැය 4 කියලා කියලා ඔවුන් වැඩකාරයෝ කියලා පෙන්වන්න යනවා. ඒක තියෙන පුහු මාන්නයක් විතරයි. සමහර අය රැවටෙනවා විශාල පිරිස් වලට. ඒ තුල සමහර අය මාධ්‍යයට මාධ්‍යවල ප්‍රසිද්ධ වෙන්න ඒකට තමයි උත්සාහ කරන්නේ. ඔවුන්ට නිවන් මගක් එතකොට ඇහිරිලා ඔවුන් විසින්ම පාරාවලලා කදාගෙන හැබැයි මුළු සමාජයේම සමාජයට ලොකු පිරිසක් ඔවුන් පස්සේ එනවා. රැවටෙනව පමණයි. එන පිරිසත් රැවටෙනවා. අවසානයේදී ඒ දේශකයන් වහන්සේත් රැවටිලා තියෙනවා. රැවටීමට ලක් වෙනවා. මේ හැමතැනම මායя ගැවසෙනවා. මායя කියන්නේ ආත්ම තණ්හාව. ආත්ම තණ්හාවේ මායя අර ප්‍රශංසා එනකොට ප්‍රී කීර්ති ප්‍රශංසා එනකොට ඒක මාරයක් වෙනවා. එතකොට ඒකට ගිජු වෙනවා භික්ෂුව. එතකොට ඒ තුල හිර වෙනවා. අර අරමුණ දැකලා මිදෙන මාර්ගේ කඩා වැටෙනවා. මේ ධර්මයේ දන්න කෙනාටත් ඒක නිසා වරදින්න පුළුවන්. කවුරුත් අසරණ වෙනවා. හැමෝම නිහතමානී වෙන්න ඕනි. හැමෝම මෙතන දකින්න ඕනි. මේ ඔබත් අසරණ වෙලා අවසානයේ ඔබ ඉල්ලනවා ධර්මයේ ඒ නිසා ඔවුන් ධර්මයේ දේශනා කරන්න වෙහෙස වෙනවා. ඔවුන් ජීවිත කාලයම සමාට විවේකයක් ඇත්තෙම නැහැ. අන්තිමට අර මූලික સિદ્ધාන්තෙත් නැති වෙනවා. මූලික સિદ્ધාන්තය තමයි විවේකේ. ඒකයි බුදුන් වහන්සේ අන්දවණේට වඩින්නේ. භික්ෂුන් වහන්සේලා කලාකෝලහල කරගනවා නම් වාද විවාද කරගනවා නම් කිසිම තේරුමක් නැතිනම් බුදුන් වහන්සේ එතනින් නික්මිලා යනවා. බුදුන් වහන්සේට ඒව ගැන කිසි මේ එකක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. බුදුන් වහන්සේ හුදකලාව අන්දවණේට වඩින්නේ. බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවල විවේකයයි අගය කරන්නේ. විවේකය අගය කරන්නේ ඇයි? ඇයි බුදුන් වහන්සේ අරහත සමාධියට වෙලා ඉන්නේ? ඇයි අද මේ ධර්ම දේශනා කරන ප්‍රසිද්ධ වික්ෂුන් වහන්සේලාට විවේකය ඕනේ නැහැ වගේ ඉන්නේ? ඔවුන් මෙතන ඔවුන් හිර වෙලා ඉන්නේ. විවේකය අවශ්‍යමයි. සැබෑ භික්ෂුවක් විවේකව බොහොම අරමුණු දකිලා අරමුණේ සත්‍ය දකින මාර්ගේ කටයුතු කරනවා නම් ওই ප්‍රසිද්ධ දේවල් වලදී ගොඩක් වෙලාවට සත්‍ය කියවෙනවා. ඒ තමයි විය යුත්තේ. අපි සමහරට පැය 6ක් පැය 8ක් අපිට ඉලි වෙනකම් බණ කිව්වත් අපි කියන්නේ සමහරට අපි ප්‍රතිපදාව තුල නැතිනම් අපි පෝටිල භික්ෂුව වගේ. එහෙම වුණොත් අපි දන්නේ නැහැ මේකේ මොකද වෙන්නේ කියලා. අපි දැනුමට ඔහේ අර දාන ඉගෙනගත්ත දත්ත ටික කියවනවා. කටපාඩම් කරගත්ත වචන ටික පොත දිහා බලාගෙන කියපු ටික කියවනවා. එච්චරයි. ඒ තුල අධ්‍යාත්මික දියුණුවක් නැහැ. ඒ තුල තියෙන්නේ ඔබගේ දැනුම ඒත්ම නිවන නෙවෙයි. ඒ පාරවලල්ල. සමහරට ඔබ අභිධර්ම ඉගෙනගෙන අවුරුදු ගානක් සමහරට ඔබ ජීවිත කාලෙම ගෙවලා ඉවරයි. ඔබට ප්‍රතිපදාව සකස් කරගන්න අපහසු වෙනවා එතකොට. ඒතර තමයි පෝටිල භික්ෂුවගෙන් පෝටිල භික්ෂුව කියන්නේ අපි ගරහන්න නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට අපි එහෙම ගරහන්නේ නැහැ. අපි කියන්නේ අපි අගය කරනවා හැමෝම උත්සාහය මාර්ගය තුල යන්නේ. එහෙම කරලා අපිට අපිට අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම කරන්න හොඳත් නැහැ. හැමෝම අපි අගය කරන්න ඕනේ. නමුත් අපි පෙන්නලා දෙන්නත් ඕනි මේ මේක මේක තුල හිටියේ නැත්තම් වරදිනවා. අවබෝධ කරගත්ත කෙනෙකුට තේරෙනවා ඒක. මේක වරදිනවා කියලා. ඒ කෙනාට අවබෝධය තුල කෙනා කෙනා පත්තුණු ස්වභාවය තුල කෙනාට පේනවා හැමදේම මොකද මේ වෙන්නේ කියලා. සමාජය තුල මොකද වෙන්නේ? මේ ධර්මය තුලට ආපු අයට මොකද වෙලා තියෙන්නේ? කොතනද මේ අය හිර වෙලා ඉන්නේ? කොතනින්ද මේ අය ලියන්නේ? හොඳට නිර්මලව පේනවා. ඒ නිසා එහෙම කියන්නේ. කාටවත් දොස් කියන්නේ අපි. අපි කියන්නේ හැමෝටම පුළුවන් මේ උත්සාහය දෙන්න. හරි තැනින් ඇල්ල ගත්ත ගමන් ඔබ මිදෙනවා. හරි තැන තමයි ඔබ විවේකී ඕනි. ඔබ සිතේ අරමුණු දකින්න ඕනි. සමතය ඔබට ඕනි. ඒ තුළ ඔබ විදර්ශනාවට එන්න ඕනි. හැබැයි මේ ලොකු වචන නෙමෙයි. බාහිර ඇත්තක් නොවන බව දකින්න ඕනි. රූපේ සත්‍ය නොවන බව. බාහිර කියන්නේ රූපේ. ඒ කියන්නේ චත්තාරෝච මහා භූතහනංගේ හතර මහා භූත රූපේ තමයි බාහිර. ඒක තමයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කිව්වේ. දැන් එතනින් මිදෙන්න. දාන්ත මගත වාතත අප සිරිපස්සානං කියලා මේ රුප්පණය වෙන්නේ කොහෙන්ද? හතරමා භූත රූපේ. ඒක මොකද්ද? ඒක නෙමෙයි අපි අසුරු කරන්නේ. අන්න ඒකයි මේක ගැටලුව. උපයෝග අසුරු කරන්නේ උපාදාය රූපයක්. ඒකයි උපාදාය රූපං කියලා කිව්වේ. මේකයි ගැටලුව තියෙන්නේ. උපාදාය රූපං කියන්නේ මොකද්ද මේ නාමේ? උපාදාය රූපම් බාහිර නැහැ. උපාදාය රූපම් කියන්නේ නාමයේ මේ දකින්න අධ්‍යාත්මික පැත්ත සිත තුළින්. සිතින් මිදෙන මග නිවන් දකින මග එයයි නිස්සරණ මග. ඒක දකින්න මහා මහා නුවණකින් ඔබ නිවන් දකින්නමයි. අපි කියනවා මේ සත්‍ය ලෙසම මේ ධර්මේ පොට ලියා ගත්තොත් කෙනෙක් ඉදිකට මහමූදේ ගොඩ ගත්තා වගේ ඒ කෙනා සියක් කඩකට පලන අස්ව ලෝමේ බින්ද වගේ මහා ඥානයකට මේක අසු වෙනවා. මෙතනයි රහස තියෙන්නේ කියලා. ඒක අපි මේ සූත්‍රවල අරගෙන ඔබට පෙන්නන්නේ අපි අපි මේක කොයි විදියෙන් අපි දේශන දැන් ඔබට ඉදිරිපත් කරා 300ක් විතර. අපිට මෙහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැහැ. අපි ඉන්නේ උදකලා ගොඩක් ලාට අපේ අභ්‍යන්තර උදකලාවකට යොමු වෙලා පැත්තකටලා ඉන්නේ. අපිට මේ ලොකු පිරිස් අවශ්‍යත් නැහැ. අප කිසිම දෙයක් අපිට අදාළ නැහැ. අපි මිදෙනවා. එකම දේ මේ කෙනා නැති සත්‍යම ස්වභාවය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න තැනට යන්න. ඊට පස්සේ ඔය කිසි දෙයක් අදාළ නැහැ. කිසි දෙයක් පළක් නැහැ. ඔබගේ කටයුත්තනේ ඔබගේ සිත දැකලා මිදෙන එක. ඒක අපේ කටයුත්ත කුමක්ද? යමක් අවබෝධ නම් ඒ පණිවිඩය ඔබට දීම පමණයි. කල්‍යාණ මිත්‍රයාට වෙන දෙයක් කළ නොහැකි. නමුත් ඔබගේ කටයුත්ත ඔබගේ සිත දැකලා මිදෙන එක. අපි අපි ඒ වෙනුවෙන් අපේ කටයුත්ත අපේ සිත දැකලා අපි මිදෙන එක. ඒ අපේ අධ්‍යාත්මික කටයුත්ත. එහෙනම් අපි ඒ කටයුත්ත අපි යොමු වෙනවා. අපිට වෙන කිසිවක් අදාළ නැහැ. අපිට වෙන කිසිවක් අදාළ ඔබේ කටයුත්ත ඔබ කරගන්න. අපේ කටයුත්ත අප කරගත යුතුයි. ඒ නිසා අපේ කටයුත්ත කරනවා. අපි මේ රහත් භාවයේ අරහත්ත්වයටපත් වෙලා මේ සියල්ලෙන් මිදුණා නම් මේ මොහොතේ මේ ෂනේ මේ සත්‍ය දකින කෙනාට මෙතනින් මිදෙනවා. මේ මරණයට අපි දකින්නේ මරණය කලින් අපි ප්‍රැක්ටිස් කරන්නේ. මේ භාවනාව කියලා අවසානයේදී මොකද්ද දෙන්නේ? මේ අවසාන කොටසේ ඒවා කලින් පටලවා ගන්න එපා. අවසාන කොටස කියන්නේ මේ සිත සිත සිතත් සත්‍යක් නොවන බව දකින්න තැනයි. එතනට එන්න ඕනි. එතනට එන්න බෑ එකපාරටම. මනා නුවණක් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔබ ප්‍රතිපදා පුහුණුවේ යුතු වෙනවා මේ පේනවනේ මේ හිතනවා කියන දර. ඒක නෙමෙයි නිවන් මඟ හැබැයි. ඒක එක මූලික අධියරක් විතරයි. පේනවනේ මේ හිතනවා කියන තැනට ඔබ ප්‍රතිපදාව තිබ්බේ නැත්නම් අද සමාජය එතන ඉන්න නිසා අපි ඒක ගොඩක් කතා කරන්නේ. ඒක තිබ්බේ නැතව ඔබට බාහිර මිදෙන්න බෑ. බාහිර මිදුනත් ඔබ සෝවන් වෙන්නේ අද සමාජය සෝවන් වෙන්න බැරුව ඉන්නේ. ඒක නිසා අපි ඒ ටික කතා කරන්නේ. නමුත් අපිට තියෙන්නේ ඊතර කතාවක් නෙමෙයි. මේකේ ඉන්නවා කීප දෙනෙක් හරි එතනින් උඩට ඇවිල්ලා. බාහිර සත්‍යක් නොවන බව දකින අය. අන්න ඒ අයට තියෙන කතිකාවතක්. ඒ අය අනාගාමි භූමිය හැබැයි පුහුණු වෙන්නේ. ඒක මේ බොරුවට රවට්ටලා මේ මේ සමාජයට මේ මූනිච්චාවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සත්‍ය ප්‍රතිපදාවට බහපු කෙනෙක්ට විතරයි මේ මේ ලක්ෂ ගාණක් හිටිය සමහරට දෙන්නේ තුන් දෙනෙක් වෙන්න පුළුවන් ඉන්නේ ඔතන. ඒ තරම්ම මෙතන හරි දියුණු තැනක්. මේ දෙවෙනි මේ අපි කතා කරන අනාගාමි භූමියට ප්‍රතිපදාව සකස් කරගන්න එක ඉතාම අමාරුයි. ඒකට අර අවබෝධඥාණයෙන් එතනට ප්‍රවේශ වෙනවා. ඒ කියන්නේ සිත සත්‍යක් නොවන බව දකින්න තැන. අපි එකපාරටම ඕක කිව්වා මොකද වෙන්නේ? අර සෝවාන් මට්ටමේවත් නැති, සෝවාන් මාර්ගයවත් නැති මේ බහුතරයක් සමාජය අතරමං වෙනවා. ඒ අය මේ පේනවනේ මේ හිතනවා කියන තැනට හිත තියාගන්න බැරි වෙනවා. ඒක ප්‍රතිපදාව පුහුණු වෙලා එතන මිදෙන්නේ නැති කෙනා තමයි අර බාහිර අනිත්‍ය දැක දැක දඟලන්නේ ඊට පස්සේ. අතරමං වෙලා. සමාජය අතරමං වෙනවා. ධර්මය හරි පරිස්සමින් ගන්න ඕනේ. දැනගත්තා කියලා දැනුමට කියවුවා කිව්වත් ඒ සමාජය අතරමං වෙනවා. ඇයි මේක පෙන්ලා දෙන්න කෙනෙක් නැහැ. මොකද දැන් වෙලා තියෙන කියලා කවුරුත් දන්නේ ඊට පස්සේ අසරණ වෙලා හැමෝම සමතේ වඩන වුණත් භාවනා මධ්‍යස්ථාන වල භාවනා කරනවා වුණත් මේක ගිනි ගොඩක් ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. මේ කර්ම නිමිත්තක් ඇති කරගෙන 40 කමටහන වඩන්න හරි හරි. එතන තමයි අපි හිතිය කාලයක් ඒක කරන්න ඕනි. නැත්නම් හිත අරමුණු පේන්නේ ඒ සමාධිමත් සිතට අරමුණු පේනවා. ඒ සමාධිමත් සිතට අරමුණු පේනකොට ලේසි පහසුයි. ඒ එන අරමුණු දැකලා මිදෙන එක මේ ලොකු යුද්ධයකට යන්නේ. ඔබ මුලින් මේ එකපාරටම යුද්ධේ ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? ඔබ වෙඩි කාලා මැරෙනවා. ඒ වගේ මේ නිවන් මඟ යුද්ධය යන අය දැනගන්න කෙලෙස් යුද්ධයක් තියෙන්නේ. ඒ කියන්නේ රාග දේශ මොහ කෙලෙස් තමන්ගේ සිතත් එක්ක යුද්ධ තියෙන්නේ. ඒක මහා යුද්ධයක්. ඒක මේ ආයුධයක් අරගෙන ගිහිලා වෙඩි තියෙන යුද්ධේ ලේසි. අර බුදුන් වහන්සේ කියනවා ඒක ලේසි මහණෙනි. හැබැයි මේක ඊටත් අමාරුයි. ඇයි මේ යුද්ධේ තියෙන කෙලෙස් යුද්ධයක් තමන්ගේම හිත ඇතුලේ තියෙන. හිත ඇතුලේ තමන් එක්ක තමන් කරන යුද්ධ හිතා ගන්න පුළුවන්ද මොන වගේද කිය? කොයිතරම් කොයිතරම් මෙතන කතා කරන්න ඇත්තටම ගියොත් බුදුන් වහන්සේගේ දේශනාව අපිට තියෙනවා කතා කරන්න. අපිට අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි අපි ගොඩක් මේ සූත්‍රවල තියෙන දේම පෙන්වන්නේ. ඒ තුල තියෙනවා සේරම. නමුත් ඒක ගන්න අමාරු ගලප ගන්න බෑ. ඒක නිසා අසරණ වෙනවා. මෙන්න මේ අවසාන කතාවේදී අනාගාමී පැත්තදී තමයි අපි කතා කරන්නේ. පේනවනේ මේ හිතනවා කියන තැන නෙමෙයි. ඒක බොහොම පහළ තැනක්. ඊට වැඩිය දියුණු තැනකට එනවා. ඒ තමයි මේ අරමුණම තමයි දකින්නේ පේනවා මේ හිතනවා කියන තැනත් අරමුණත් එනකොටම දකිනවා බාහිර නෙවෙයි තමන්ගේ සිතම කියලා. එතකොට කකුල තියෙනකොට පොළව කියන්නේ තමන්ගේ සිත කකුල කියන්නේ තමන්ගේ සිත, තද ගතිය කියන්නේ තමන්ගේ සිත. ඔන්නෝක දකින්න ඕනේ. ඒක තමයි ප්‍රතිපදාවේ පළවෙනි අදියර. පළවෙනි අදියර කියන්න බෑ. මූලික අදියර. පළවෙනි අදියර එන්නේ හිත පේන තැනට. දෙවෙනි අදියර ඔතන එන්නේ. සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන. ඒක විදර්ශනා ඥානෙ පැත්තේ තියෙන්නේ. අරක සමතේ පැත්තේ තියෙන්නේ. සමතේ මේකේ අවසානයේ කරාම යනවා. ඒක නැති වෙන්නේ සමත විපස්සනා යුගන්ධන් ගමන යනවා. ඒක නැති වෙන්නේ නැහැ. මේක ඒ කියන්නේ හේතුව තමයි සමතේ අවශ්‍යනේ දිගට මේක පේන්න. ඒක දිගටම අවශ්‍යයි. සමතේ බේස් එක තියෙන සමතේ. ඒ ඒ තුල තමයි හිත පේන්නේ. හැබැයි ඒක පේන තැන ඒ හිතේ සත්‍ය දකින තැන විදර්ශනාව තියෙන්නේ. ඒක ඊටත් වැඩිය ගැඹුරෙන් ගැඹුරට යනවා. සමතේ යනකොටත් යනවා, විදර්ශනාවත් යනවා. දෙකම යනවා එකට. දැන් මෙතනදී ඔබ බාහිර දැන් එන අරමුණන දකින්න හැම මොහොතෙම අරමුණ දකින්න. සිත දකින්න. ඒ දකින්න නැති කෙනාට මාර්ගයක්වත් නැහැ. සිත දකින්න නැති කෙනාට මාර්ගයක් නැහැ. නිවන් මගකුත් නැහැ, මාර්ගයකුත් නැහැ. ඒ කෙනා ඉන්නේ ඇතර අපිට කනගාටුයි. එතන නෙමෙයි මේ මේක සිත දකින්න තැන දෙන්න ඕනේ. එතන සමතය අවශ්‍ය වෙනවා. එතකොට සමාධිමත් සිතට හොඳට පේනවා. එතකොට අරමුණු හොඳට පේනවා. එතකොට ඒ අරමුණ දකින්න මොෝනි පේනව නෙමෙයි හිතනවා කියන්නේ. එතනින් සෝවාන් වෙනවා. එතනින් බාහිර ලෝකයක් නැති බව දැකලා ලෝකයේ විනීය ලෝකය කියන තැනට එනවා. සතර සතිපට්ඨානයේ ඕකනේ තියෙන්නේ විනීය ලෝකයේ අවිද්‍යා දෝමනසන. විනීය ලෝකයේ කායේ කායානුපස්සී විහෙරති. එතනින් තමයි එන්නේ. විනීය ලෝකයේ වේදනාය වේදනානුපස්සී විහෙරති. විනීය ලෝකයේ හැමතැනම තියෙනවා. හැමතැනම සතර සතිපට්ඨානයේ තුලම තියෙනවා. විනීය ලෝකයේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. විනීය ලෝකේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. විනේ ලෝකයේ කායේ කායානුපස්සී විහෙරති අවිද්‍යා දෝමනස්සානං කියන ගමන යන්නේ. දුකින් මිදෙන ගමනේද. එහෙනම් ලෝකයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝකේ සත්‍යයක් නොවන බව දකින්න ඕනේ. එහෙනම් ලෝකේ මායාව බොරුව දකින්න ඕනේ. ඒ ලෝකයේ චිත්තේන නියති ලෝකේ කියන තැනට එන්න ඕනේ. ඒක පහල ඒක ඇවිල්ලා මේ නිවන් මාර්ග තියෙන මූලික අධියර. ඒ කියන්නේ පල්ලෙහා මට්ටමේ තියෙන. සෝවාන් මාර්ගඥානෙ තියෙන. සෝතේට පැමිණෙන්නේ නැතුව බෑනේ. දැන් මේ අනුසෝතය තුල ගඟ ගලන අතර ගඟේ වරුණු දණ්ඩක් වගේ ඔක ගහගෙන යනවනේ. සසර ගමනක් මෙරි මෙරි. ඕක නවත්ත ගන්න එපයි. ඒක නවත්ත ගන්න ඕනේ. එයා තමයි බෞද්ධයා කියන්නේ. ඇත්තටම බෞද්ධ වෙන්නේ නැහනේ. එයා ඔය අනිත්‍යගම වගේ ගහගෙන යනවා. ඒ කියන කතාව මෙරි මෙරි ඉපදෙන කතාවක් යනවා. එතකොට ඒකෙන් නැවතින්න ඕනේ. එහෙනම් ඒ ආ තමයි එන්නේ පටිසෝතේට. අනුසෝතයෙන් මිදෙන්න ඕනේ. නැත්තම් දියට වැටුණු දණ්ඩක්සේ ඔබ ගහසාගෙන දියසුලියට සසර වටේ යයි. ඔබට සැනසීමක් ගැලවීමක් නැත. නේ එතනින් තමයි යන්නේ. නමුත් එතනින් සත්‍ය දකින්න ඕනේ ධර්මය දකින්න ඕනේ එහෙනම්. ඒකයි ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ කියන්නේ. ඒකයි පරතෝගෝසය ඕනේ. ඒකයි පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ. ඒකයි සත්‍ය ඥානය කියන්නේ. ඒකයි දර්ශනය කියන්නේ. බුද්ධ දර්ශනේ බුදු කෙනෙක් ලෝකෙට එලි කරන දර්ශනේ එතනයි තියෙන්නේ. එතනින් ආවොත් තමයි යාට එන්න පුළුවන් ඉන්නේ සෝතාපන්න මාර්ගේ. සෝවාන් මාර්ගයට එන්න පුළුවන්. ඔතනට එන්න ඕනි. හැබැයි ඊට පස්සේ කතාව පටලව ගන්න එපා. සිත සත්‍යයක් නොවේ කියලා දකින කතාව ඊටාම ගැඹීර ගැඹුරු කතාවක්. ඒකයි අපි සිත හැදෙන හැටි කතා කරන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඒ කතාව තියෙනවා. ඒක එන්නේ අනාගාමී මාර්ග ඥානය හැදෙන තැන. ඒක ගැඹුරුයි. ඒක පටලව ගන්න ඔබ එකපාරටම ඒක ගැන හිතේ දින්නේ කියලා අපි දන්නවා. නෝ ඔබ තාම සෝවන් මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. ඒකයි එතන තියෙන ගැටලුව. ඒකයි ඔබ හිර වෙලා ඉන්නේ. ඒක නිසා ඔබ ඔතන දුක් විඳිනවා. මේ බාහිරේ අනිත්‍ය දකින්න යනවා. ඔබ කවදාවත් නිවන් මඟ වෙන්නේ නැහැ එතකොට. හැබැයි ඔබ සිත ඔතන තදාංග ප්‍රහාණයක් සිද්ධ වෙලා සිත නිවෙනවා. අනේ ඇත්තනේ මේ බලන්නකෝ මේවා කැඩෙනවා බිඳෙනවානේ. මේ කේස් කැතයි කේස් ගඳයිනේ. ඇත්තනේ මේ කියන්නේ. අනේ මේකේ මේ මේ අනේ අනේ කී කී ඉතින් ඔතන තැවි තැවි හිත තැහැකි. නිවන් දකින්නේ ඔතන හිර වෙනවා. මේ හැමතැනම මායя ඉන්නවා. ඔතනත් ක්ලේශ මායя, ස්කන්ධ මායя, මාර මායя ඉන්නවා. ආත්ම තණ්හාව, ආත්ම දෘෂ්ටි ඔතන වැඩ කරනවා. ඔතනින් ගැලවුණොත් විතරයි ඔබට පුළුවන් වෙන්නේ මේ ස්කන්ධ මාර කඩා ගන්න ඕනි තැන්ට එන්න. ඔය ක්ලේශ මායя හැබැයි දෙන්නේ නැත්නම් එතනින් එන්න බැරි වෙනවා. ඉතින් ක්ලේශ මායя කඩාගෙන එන්න ඕනි ස්කන්ධ මායя කඩා ගන්න. නැත්තම් ඔබට අபிසංකාර මායя කැඩෙන්නේ නැහැ. අபிසංකාර මායя අතන ඉන්නවා. ඔබ හිතුවත් ඔබට හැමදෙස්සෙම පුටු පේනවා. පුටුව බාහිර තියෙනවානේ. ඒකේනේ ඔබ අනිත දකින්නේ. එතනින් හරි අවුරුදු ගාණක් හරි ඔබ ඒක කරන්න. කරලා ඔබට තේරෙයි මේකේ තව ඉස්සරහට යන්න නම් මට මේක කඩන්න ඕනේ කියලා. එතකොට ඔබට තේරෙයි ස්කන්ධ මායя ගාවට එන්න ඕනේ. ස්කන්ධ මහරයාට පරාජය කරන්න ඕන. එතකොට ඔබට තේරෙයි අபிසංඛාර මාරයා සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිල්ලා ඔබ සියලු මාර මාර මච්චු දෙය මාර සියල්ලම කඩාගෙන ඔබ යනවා. මාර්ගයෙන් দমনය කරනවා. මේ ආත්ම දෘෂ්ටි ආත්ම තණ්හා ආත්මීය මායя තණ්හාව නැමැති මායя ওই විදිහටයි කුඩු වෙන්නේ. අපිට ඕන විදිහට නෙමෙයි. ගමනට ඕන විදිහට ගමන සකස් දැකලා යන්න ඕනේ. ගමනෙන් මිදෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ බොහොම ගැඹුරු කතාවක් මේ කියන්නේ බොහොම සරල කතාවකුත් නෙමෙයි. මේකේ පටලව ගන්න එපා. බාහිර පේනවා නෙමෙයි හිතනවා කියන තැන ප්‍රතිපදාව මුලින් තියාගන්න. මුළු සමාජෙම සෝවාන් වෙන්න බැරුව ඉර වෙලා ඉන්නවා. එතන සෝවන් මාර්ගයට එන්න. නිවැරදිව આવොත් ඔබ එතන ගැලවෙනවා. ගැලවුණොත් ඔබ එන්න ස්කන්ධ මාරය කඩා ගන්න. එහෙමනම් ස්කන්ධයේ උදේවය දකින්න කියන කාරණාව ඊටාම ගැඹුරුයි. එතනදී ඔබ මේ සිත හැදෙන හැටි දකින්න සිත බොරුවක් බව දකින්න ඕන. බාහිර බොරුවක් බව දකින්න එපා. ලෝකේ බොරුව වෙන්න එපා. ලෝකේ බොරු වුණොත් එහෙම වෙන්න මොකද්ද සෝවන් කෙනාට මොකද වෙලා තියෙන්නේ? සෝවන් කෙනා ලෝකේ බොරුවක් කියලා දකිනවා. බාහිර පේනේව ඇත්ත නෙමෙයි කියලා දකිනවා. ඔක්කොම සිතුවිලි සම්මුති ප්‍රඥප්ති කියලා දකිනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට බාහිර ලෝකයක් නැතුව ඉපදෙන්නේ කොහොමද? අන්න උප්පත්ති හතකට සීමා වෙන්නේ ඕකයි. ඒ හතක් ඉපදුනත් මේකම එයා දකින්නේ ඊට පස්සේ. එයා එකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒකයි කොතනක හෝ එයාට පොටක් පෑදෙනවා. ඔය මාර්ගය තුල ඉන්නවනම් මේ සිතත් සත්‍යක් නොවන බව දකින්න. සිත සත්‍යයක් නොනව දකින්න එක කොච්චර අසීරුද කියනවා නම් අපි එවැනි දේශනා ඉදිරිපත් කරාම ඔබ කොච්චරම් ගැටෙනවද ඔබ කොයිතරම් විසිරෙනවද ඔබට කොයිතරම් එක හිතා ගන්න බැරි වෙනවද අපි කියනවා මේ මේ එන්නේ ආලෝක ධාරාව මේ ශබ්දේ එකතු වෙනවා මේක සිත ඕක ඕක ඕක එකපාරට ගන්න බෑ ඕක ගන්න බෑ ඔබ ලෝකේ ඇත්ත කරගෙන ලෝකෙත් තියෙද්දි මේක කොහොමද ගන්න ඉස්සලා ලෝකෙින් මිදලා ඉන්නේ එතකොට ඔබ එනවා මෙතෙන්ට අනාගාමි භූමිය අනාගාමි මාර්ගයක් අනාගාමි මාර්ගය තුළ ඔබට මේ ටික හම්බ වෙනවා. ඔබට දකින්න ලැබෙනවා මේ අනාගාමි මාර්ගයට ප්‍රවේශ වෙනකොට මේ සෝවන් මාර්ගෙන් එන්න ඕනි හැබැයි. එතකොට ඔබට සැකයක් නැහැ විචිකිච්ඡා සියල්ල සංසිඳලා මේ ගමන යනවා. එතකොට ඔබ යනවා සක්කාය දෘෂ්ටිය කඩාගෙන. බාහිර ඇත්ත නෙමෙයි කියලා. සක්කාය දෘෂ්ටිය කඩාගෙන ඔබ එනවා මෙතන කෙලිම විචිකිච්ඡාව බිඳගෙන සැකයක් නැහැ ඔබට. ඊට පස්සේ ඔබ කෙලිම එනවා කෙලිම පරාමර්ශනයක් නැහැ ඔබ ගා. මේ හතර පොයට සිල් ගන්න ඕනි මේ මේවා කරන්න ඕනි මේවා කරන්න ඔය හැඩතල සේරම බිඳ වැටෙනවා. කිසිම හැඩතලයක් නැති ඔබ එනවා සාමාන්‍ය නිර්මල තැනකට. සම්මුති ප්‍රඥප්ති කැඩිච්ච තැනකට එනවා. අන්න එතනට එන්න ඕනි. එතනට આવොත් ඔබ අනාගාමී භූමියට එනවා. ඔබ ඒ කඩාගෙන එන්නේ අනාගාමී මාර්ග ඥානෙට. ඒ ස්කන්ධේ සිත සත්‍යක් නොවන බව දකින්න එන්නේ. ඒක අතිශය ගැඹුරුයි. ඒක අතිශය බොහොම සියුම් කටයුත්තක් එතන තියෙනවා. ඒකට මේක ලේසි වැඩක් නෑ. ලේසි වැඩක් නෙමෙයි. මේ කෙලෙස යුද්ධයක් තියෙන්නේ. ලේසි වැඩක් නෙමෙයි. මොකද ඔබට එන අත්දැකීම ඔබට එන සෑම අරමුණකම සත්‍ය දකින්න ඕනේ. සෑම අරමුණකම සත්‍ය පේන්න ගන්නවා. ඔබ මේ නූල් මේ නූල් බෝලේ එක නූලක් ලිහලා ඇද්ද ගමන් සේරම ඔබ දකින්න නේද අර මහපු මැස්මක අර එක නූලක් ඇද්ද ගමන් ඔක්කොම ලිහිලා යනවා. අන්න ඒ වගේ ලිහිනවා. මේකයි මේක මේක සෝවාන් මාර්ගයේ ඉන්න කෙනා සෝවාන් සෝවාන් කියන තැන එකයි විශේෂ තැනක් කියන මේ නිවන් දැකලාමයි නවතින්නේ. මේ එක නූලක් ඇද්දට පස්සේ දිගටම ගැලවිලා යනවා. ඒකයි මේ මාර්ගයට එන කෙනා අනාගාමි මාර්ගයට අනිවාර්යෙන් නිවන් දකිනවා. ආත්ම හතයි කියලා පෙන්වන්නේ ඒකයි සෝවාන් වල සකදාගාමි වල එක එක ආත්මය කියලා පෙන්වන්නේ. ඒක අනාගාමි උපදින්නෙත් නැහැ කියලා පෙන්වන්නේ. ඒක එතනින්ම ගැලවිලා යනවා. ගැලවෙනවා. ඒකයි සම්බෝධිය වැඩෙනවා කියන්නේ. සම්බෝධි පරායන වෙනවා කියන්නේ. මේක ලොකු කතාවක්. නමුත් ඒක වෙනවා. නැවත උප්පත්තියක් නැහැ. මේ ගමන හැබැයි මේ මේ තමන් මේ භාවනාව තුළ මොකද්ද සිද්ධ වෙන්නේ? භාවනාව තියෙන අන්තිමටම. ඇයි ඒ සබ්බවස සූත්‍රයේ ඇයි භාවනාව අන්තිමටම දාන්නේ? හැම තැනම භාවනාව අන්තිමටම තියෙන්නේ. ඇයි ඒ? අන්තිමටම තියෙනවා භාවනාව. ඒක අනාගාමී භූමියේදී හම්බ වෙන්නේ. එයින් එහාට යනකොට හම්බ වෙනවා. මාන උද්දච්ච අවිද්‍යාව කියන තැන කඩා ගන්න යනකොට යහුවෙන්නේ. මොකද්ද ඒ? තමන්ගේ මරණය තමන් ප්‍රැක්ටිස් කරනවා. තමන් මැරෙන්න කලින් තමන් මරණ හිත ගැන මරණ හිතව තමන් පරාජය කරනවා. තමන් මැරෙන්න කලින් මරණ හිත පරාජය කරන පුහුණුවයි භාවනාව කියන්නේ. ඔක ගැඹුරුයි. ඔකට එකපාරට කෙනෙකුට යන්න බෑ. ඒක නිසා තමයි මූලික අධීර ටික කඩාගෙන යන්න ඕනේ. ඔබව හිතන භාවනාව නෙමෙයි නිවන් මඟ තියෙන භාවනාව. තමන්ගේ මරණ චිත්තේ ඊට කලින් ප්‍රැක්ටිස් කරනවා. තමන් මේ මැරෙන්න කැමති වෙනවා. තමන් කලින් මැරෙනවා. ඒකයි අනුපටිශේෂ නිබ්බාන සෝපටිශේෂ නිබ්බාන කියලා දෙකකට කඩලා පෙන්නන්නේ. සෝපටිශේෂ නිබ්බාන කියන්නේ මේ තමන් කලින් මේ ජීවත් වෙන ඉනකොටම මැරිලා ඉන්නේ. ආය අමුතුවෙන් මේ පොළොවට පස් වෙන ශරීරය පොළොවට පස් වෙන එක නෙමෙයි. ඒක අනුපස්සේස නිබ්බාන කියලා කඩන්නේ ඒකයි. මේකේ අනාගාමී භූමියෙන් පස්සේ ඔබට හම් වෙනවා. අනාගාමී භූමියේ මාන උද්දච්ච අවිද්‍යාව අවිද්‍යාව සම්පූර්ණයෙන් බිඳෙන්නේ තමන් මැරිලා. ඒ කියන්නේ පුජ්‍යලෙක් හම් වෙන්නේ නැහැ. මෙතන සබහාදාම දකින්නවා. සබහාදාමටම තමන් එකතු වෙනවා. ඒක සිද්ධ වුණාට පස්සේ ශරීරය එතරම් මැරෙන්නේ නැහැ. ශරීරය පවතිනවා. ශරීරය පැවතුනාට තමන්ගේ හිත ඇතුලේ තමන් සබහාදාමට ලින්ක් වෙලායි. ඒකයි අනාගාමී භූමියෙන් පස්සේ මානෝද්දච්ච අවිද්‍යා අරහත්ත්වේ ප්‍රකාශ කරන තැනට එන්නේ. කත කරණි කියලා චීනාශ්‍රව රහතන් වහන්සේ කියන්නේ නොතනයි. සියල්ල කර අවසానයි. මරලා ඉවරයි කියන එකයි. ඉතින් මේ සරල භාෂාවෙන් මරලා ඉවරයි කියන එක කිව්වේ. නමුත් බුදුන් වහන්සේ ඔතන පිරිනවම් පීම ඒ වචනේ පාවිච්චි කරන්නේ පිරිනිවන කියන්නේ ඔතනට. පිරිනුණා කියන්නේ ඒ ජීවත් වෙලා ඉන්නකොටම පිරලා ඉවරයි. කලේ පිරලා ඉවරයි. නැවත වතුර දැම්මට වැඩක් නැහැ. තාව කෙලෙස් රැස් වෙන්නේ ආයි කෙලෙස් කතාව කොතන එන්නේ ඒ ඊටාම් දියුණුතනක්. ඉතින් මේ සූත්‍රය අරගෙන අපි ඔබ එතනට අරගෙන යන්න උත්සාහ කරේ සූත්‍රය ටිකක් දිගට තියෙනවා. නමුත් අර මූලික තැන ඊටාම වැදගත් මහණෙනි මේ සස්නේ මහාන පතයි මනවැය කියයි බැසගනි සිටි කුමක් පතාද මනවැය කියයිද බැසගනි සිටිද රූපේ පතයි රූපේ සත්‍ය කරගෙන සිටී. රූපයට බැසගෙන සිටී. මනවයි කියයි. රූපයට බැසගෙන සිටින තාක් මොකද සිද්ධ වෙන්නේ? ලෝකේ ඇත්ත වෙලා මිදීමක් සිද්ධ වෙන්නේ රූපේ පතන මනවයි කියන බැසගෙන සිටින ඔහුට නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව උපදී අන්න. තෘෂ්ණාව උපදින්න, තණ්හා උපදින්න රූපය ඇත්ත කරගත්තොත් එයයි හේතු වෙන්නේ. තණ්හාවට හේතුව රූපේ බවපත් වෙනවා එතකොට. දැන් ඔබට තේරෙනවද? බාහිර මේසයක් තියනවා කියලා ගත්ත ගමන්ම එතන තණ්හාව උපදිනවා. තණ්හාවයි නැති කරන්න ඕනේ. සියලු ශාස්ත්‍රූන් වහන්සේලා බුදුන් වහන්සේ පහ බුද්ධත්වයේ ලබන්න පෙර හිටන් තණ්හාව නැති කරන්න උත්සාහ කරේ. නමුත් තණ්හාව එහෙම නැති කරන්න බෑ. තණ්හාව තියෙනවා ඔබගේ නොදන්නකම තියෙන තාක්කල්. ඔබගේ නොදන්නකම අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව ඇතිතාක් තණ්හාව පවතී. තණ්හාව නැති කරන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඔබ මේ සත්‍ය ලෝකේ දැනගෙන තියෙන්න සත්‍ය ලෝකේ දැනගන්නේ කොයි ප්‍රමාණයටද ඒ තරමටයි තණ්හාව අවශ්‍ය අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ කොයි තරමටද ඒ තරමටමයි ඔබගේ ආශ්‍රව කෙලෙෂය වෙන්නේ. දැන් තේරුණාද මේ කතාව? ඊටාම සරලයි ඔබට පැහැදිලි. රූපේ පතන මනවයි කියන බැසගෙන සිටින ඔහුට නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව උපදී, තණ්හාව උපදී. රූපේ අන්න රූපයට බැසගෙනයි මේක වෙන්නේ. දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඒකයි කිව්වේ. රූපේ ඇත්ත නොවන බව, ලෝකේ ඇත්ත නොවන බව දකින්නවා කියන්නේ රූපේ ඇත්ත නොවන බව. රූපේ කියන්නේ මුල් ලෝකෙම. රූපේ ඇත්ත නොවන බව දකින්නවා කියන්නේ ලෝකේ ඇත්ත නොවන බව දකින්නවා. ඒකයි විනය්‍ය ලෝකේ කියන තැනට එන්නේ. රූපේ යම් තෘෂ්ණාවක් වේනම් ඒ උපාදානයයි. රූපේ ඔබ ඇලෙනවා, එක්ක ගැටෙනවා. රූපාරම්මණය ඔබ ඇත්ත වෙනවා කියන්නේ ඔබ ඒ තුල තණ්හා උපදිනවා, ඇලෙනවා, ගැටෙනවා, තෘෂ්ණාරම්මණයක් එනවා. රූපේ යම් තෘෂ්ණාවක් වේනම් ඒ උපාදානයයි. ඒකමයි උපාදාන කියන්නේ. උපාදාන කියන්නේ ඔය 아무තු වචනයක් නෙමෙයි. ඔය පොත කියලා ඔබ කියනවනේ, ඔය උපාදානේ. ඔය සාමාන්‍ය එදිනෙදා පුහුණු වෙන කෙනෙක්ට ඔබ ඔය කතා කරන මේසේ පුට්ටු ඇඳන් ඔය උපාදානයි අයියේ. ඔය තියනවා කියලා ඔබ කියන්නේ. ඒ තියනවා කියන්නේ උපාදානේ. උපාදානේ උදේ දකින්න කියන්නේ ওই තියෙන එක ওই තියෙන ඇදිච්ච ආකාරය දකින්න ඕනි. ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය දකින්න ඕනි. රූපේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය උපදී. අන්න උපාදානය ඇදුනොත් භවය උපදිනවා. ওই භවය කියන්නේ මෙරි මෙරි උපදින භවය නෙමෙයි. මේ ධර්ම මාර්ගයේ යන කෙනාට භවය කියන්නේ මේ සිතට එන මේ මොහොතේ ක්ෂණේ. එක්ෂණේ උදේවැය දකින්නවා කිව්වේ ඒකයි. එක්ෂණේ මේක දකින්න ඕනි. මේ ක්ෂණේ භවයේ උපදින්නේ. රූපය කියන්නේ භවේ. දැන් ඔබට සද්දයක් ඇහෙනවා. ඔය සද්දේ මොකද්ද? ඒක රයිස් කුකර් එකක්. ඒතකොට රයිස් කුකර් එකේ සද්දේ මොකද්ද? ඒ රයිස් කුකර් එක කියන්නේ ඕක තමයි භවේ. ඔබට රයිස් කුකර් එකක් තියෙනවා, මේසයක් තියෙනවා, ඇඳක් තියෙනවා, ඉරක් තියෙනවා, අදක් තියෙනවා, දරුවොත් ඉන්නවා, ගේත් තියෙනවා, මාත් තියෙනවා රූපේ. මා රූපේ නන්දි. ඕකයි කියන්නේ. ඕකයි නන්දි, ඕකයි තෘෂ්ණා, ඕකයි තණ්හාව. දැන් උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භවය කියන්නේ ওই ලෝකේ තියනවා කියන එකයි. දැන් මේක ඇත්ත දකින කාල ලෝකේ නැති වෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. එහෙම වුණොත් අපිට ජාත් ජරා මරණ කියන්නේ කොහෙද? පුටුව කියන්නේ ඒක ජාතිය. භව ප්‍රත්‍යයෙන් ජාතියයි. ඒකයි පුටුව කියන්නේ ජාතිය. ඔය හැම එකම ඔය නමක් පාවිච්චි කරන ඔක්කොම ජාති ඉපදිලා. ඔය හැම දෙයක්ම සිතම උපදිනවා. සිත තුළම උපදිනවා. ඒකයි භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාතිය වුණොත් මොකද වෙන්නේ? දැන් ඔබ ඉන්නවා. ඔබ ඔය කියන ඔය හැඩතලය මගේ. එතකොට ওই රූපය ඔබට තියෙනවා. ඊට පස්සේ අර ඉන්නේ මගේ අම්මා. අර ඉන්නේ නංගි. අර ඉන්නේ. එතකොට මේ මේ දුවලා. මේ ඉන්නේ මේ. එතකොට මේ මේසි, මේ පුටු, මේ ඇඳන්, මේ ගෙදර, මේ මේවා, මේවා, මේවා, මේවා මොනවද මේ? ඔය ಜಾති. එතකොට ඕවා එකතු වුණාම භවයේ මොකද්ද වෙලා තියෙන්නේ? භවපත්‍ය ಜಾති, ಜಾතියක් තිබුණා, ජරා මරණ තියෙනයි. ඔය ඔක්කොම මැරෙනවා. ජරා මරණ ඔක්කොම ලෙඩ වෙනවා. ශෝක පරිදේව ඔය ඔබ හිත ඇතුලේ තියාගෙන දුක් විඳිනවා. මැරුණත් අවුරුදු ගණන්ම තව ඔබ මැරෙනකන් ඔබ අඬනවා තව කෙනෙක් මැරිච්ච එකක් ගැන හිතේ. අන්තිමට ඔබත් මැරිලා. සමහරට මැරිච්ච පරම්පරා ගානකට දානක් දෙන්නේ ඒව හිතේ තියෙන ඉඳා. හිතමයි දුක, හිතමයි හිත තුළමයි දුක උපදින්නේ. සිතෙන් මිදෙන තැන දුකින් මිදෙන තැන වෙන්නේ ඒකයි. මේ සිත තුළ මේ ෂනේ එන අරමුණ දකින්නේ සිතින්මයි. සිතේමයි කියන්නේ මේ දේවල් තියෙනවා කියලා. එහෙනම් සිත තුළින්මයි දුක උපදිලා තියෙන්නේ. එහෙනම් මේවා සිතින්ම දැකලා සිතින්ම මිදුනොත් සිත තුළින්ම දුක මිදෙනවා. ඔබට කිසි දෙයක අඬන්නේ තු නැහැ. අම්මා මරුණොත් ඔබ අඬන්නේ නැහැ. මොකද බාහිර අම්මා කෙනෙක් නැහැ. දරුවා මරුණොත් ඔබ අඬන්නේ නැහැ. මොකද බාහිර දරුවෙක් නැහැ. ඔබ මරුණත් ඔබ අඬන මේක ඇත්තටම පුදුම හිතේ ඔබට මේ ප්‍රායෝගිකව පුහුණුනොත් ඔබ එතනටපත් වෙනවා. ඔබ කිසි දෙයකට කම්පණය නොවන අකම්පිත හදවතක්. ඒ කියන්නේ අපි එන්නේ සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්නේ අකම්පිත හදවතක් කියන උතන. අකුප්පා කියන්නේ අකුප්පා චේතෝ විමුක්තෝ කියන්නේ ඔන්න ඔය නිසයි. අකෝප්පා චේතෝ විමුක්තියක් ඔබට හම් වෙයි. අකම්පිතයි. ඇයි ඒ? කම්පණය වෙන්නේ හොඳ නරක කියලා දෙයක් නැහැ. සියුම් ගොරෝසු කියලා දෙයක් නැහැ. මේ සේරම සිතුවිලි. භාෂාව මේක හරි ගැඹුරු තැන මේක අනාගාමී භූමියේදී හම් වෙන තැන. නමුත් මේක ඔබට සාමාන්‍ය දැනුමට මේවා හේතු ඔබ දැන් භව ප්‍රත්‍යයෙන් ජාති වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සන් හට ගනිමානෙනි. මෙසේනම් හුදු දුක් රැස්වේ. එයමයි සමුදේ. දැන් ඉතින් සූත්‍රය තුළ ඒ තුළ ඔබට දකින්න ලැබෙන ওই ටිකම තමයි. ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුව. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒකනේ අර කියන්නේ. අභිනන්දති අභිවජ්ජති අද්දෝ සායතිට්ඨති කිංච අභිනන්දති කුමකින්නම් අභිනන්දනය කරයිද අභිවදති අජ්ජෝ සායතිට්ඨති රූපං අභිනන්දති යන්න රූපේ රූපං අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිට්ඨති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝ සායතිට්ඨතෝ uppajjati නන්දි යා රූපේ නන්දි තදුපාදානං තසුපාදානච්ච පච්චය භව භවපච්චය ජා ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්ස සමුදයෝ හෝති දකින්න පටිසල්ලාන සූත්‍රය මේ පැහැදිලි කරන්නේ නිවැරදි නිවන් මගයි වේදනාව පතයිද සංඥාව පතයිද සංකාර පතයිද විඥාන පතයිද සියල්ලම මනවැයි මහණෙනි මනවැයි බැසගෙන සිටී විඥානයේ පතන මැනවේ කියන බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. ඉතින් ආ රූපයට කියපු එක සංඥා සංකාර විඥාන හැම එකම මේ විදිහටම දකින්න කියනවා. විඥානයේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. අර විදිහටම කියනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හටගනී. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය මිදීම සිදුවන්නේ සත්‍ය දැකීම තුළිනේ. මහණෙනි මේ රූපේ සමුදයයි මේ වේදනාවේ සමුදයයි සංඥාවේ සමුදයයි මේ සංස්කාරයන්ගේ සමුදයයි මේ විඥානයේ සමුදයයි මහණෙනි රූපේහි නිරෝධයක් කවරේද වේදනාවේ නිරෝධය කවරේද සංඥාවේ නිරෝධය කවරේද සංකාරයන්ගේ නිරෝධය කවරේද විඥානයේ නිරෝධය කවරේද අයම් භික්ඛවේ රූපස්ස සමුදයෝ අයම් භික්ඛවේ වේදනාස්ස සමුදයෝ අයම් භික්ඛවේ සංඥා සමුදයෝ ආයන් සංඛාර සමුදයෝ ආයන් විඥානස්ස සමුදයෝ I think uh, රූපසාත්තගමෝ කෝ වේදනාසාත්තගමෝ කෝ සංඥාත්තගමෝ කෝ සංඛාරාත්තගමෝ අත්තගමේ කියන්නේ මේකේ දැන් සමුදය දකිනවා අත්තගමේ නැතිවීම නිරෝධය දකිනවා මහණෙනි මේ මහාන නොපතයි මැනවයි නොකියයි බැස නොගනී කුමක් නොපතාද මනවයි නොකියාද බැසගෙන නොසිටීද රූපේ නොපතයි රූපේ නො රූපේ මනවයි නොකියයි බැසගෙන නොසිටී රූපේ නොපතන මනවයි නොකියන බැසගෙන නොසිටින ඕගේ රූපේ යම් තෘෂ්ණාවක් වේනම් ඒ Nirodhayai ඕගේ තෘෂ්ණාව නිරෝධ වීමෙන් උපාදාන නිරෝධ වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස නිරෝධ වේ. මෙසේ මේහදු දුක් රස නිරෝධයෙන් මිදුණේයි දැනගනිමි. වේදනාව නොපතයි සංඥාව නොපතයි සංඛාර නොපතයි විඤ්ඤාණ නොපතයි අර විදිහටම රූපය ගැන කියව විදිහට මේනවා විඤ්ඤාණ නොපතන මනවයි නොකියන බැසගෙන නොසිටන ඔහුගේ තෘෂ්ණාව නිරෝධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරෝධ වීමෙන් උපාදාන නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නිරෝධ වෙයි. මෙසේ හුදු දුක් රැස් නිරෝධ වෙයි. මහණෙනි මේ රූපේ නිරෝධයයි වේදනාවේ නිරෝධයයි සංඥාවේ නිරෝධයයි සංකාරයේ නිරෝධයයි. මහණෙනි මෙයයි කත කරණී සියල්ල කළ අවසානයේ කරා පැමිණෙන මඟ. ඉතින් මේ නිවන් මඟ ඔබට පැහැදිලි මේ පැහැදිලි කරන කාරණා ටික දකින්න සටිපල්ලාන පටිසල්ලාන සූත්‍රය තුළ මනාකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ නිවන් මඟ. ඔබටත් ඔබගේ නිවන් මඟ පැහැදිලි කර ගන්නට මේ ඉදිරිපත් කිරීම ඔබ මේ තුලින් ඔබ සත්‍ය දකිනවා නම් එයයි විය යුත්තේ. ඔබගේම සිත ඔබම ඔබගේ සිත දකින නිවැරදි ගමන් මාවත අඳුනගෙන ඔබ ඉන්න තැන ඔබ හඳුනගෙන ඔබ ඒ ඉන්න තුල ප්‍රතිපදාව සකස් කරගෙන ඔබ නිවනින් සැනසීමට පත්වන්න කටයුතු කරන්න. අනුපිළිවෙලෙන් යන ගමනක් ඔබට හමු වෙනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. ඔබ කලබල විය යුතු නෑ. ඔබ ඉන්න තැනට ඔබගේ සිත තබා ගන්න. එතන අරමුණු දකින්න සත්‍යය. මිදි මිදි යන ගමන ඔබට හමු වෙනවා. ඔබත් මේ සසර ගමන කෙලවර දකින මේ භව කතරේ නිමාව දකින ඒ උතුම් අවස්ථාව ඔබට මුණ ගැසෙනවා. මේ ඔබට සියලු පින් තියෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මේ ධර්මය හොඳින්ම ඔබගේ කනවැකෙන මේ ධර්මය ඇහෙන්නේ නෑ ඔබට ඒ පින නැත්තම්. සියල්ල ඔබට හිමි. මිදීමට ඔබ සියල්ල ලෑස්ති. දැන් ඔබගේ වීරිය උත්සාහය අවශ්‍යයි. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඒ වීර්ය තුල සතිය උපදින සමාධිය තුල අනිමිත්ත සමාධිය සත්‍ය දකින තැන ඔබට උපදීවි. ඒ තුල ඔබට සත්‍තිස් බෝධිපාශික ධර්ම හමු වේවි. සත්ව බොජ්ජංග ධර්ම සති ධම්ම විජය ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා ඒ උපේක්ඛාසිත ඔබට මුණ ගැසේවි. තේරුවන් සරණයි. නිවනින්ම සැනසීම ලබන්නට මේ සියල්ලම හේතු වේවි. තේරුවන් සරණයි.